වින්නාංශ මෑණිවරණී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ මේ වැඩසටහනේ අවසාන වශයෙන් ඉදිලා තියෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවකට පෙළඹෙන්නේ ඒ සඳහා ලිඛිත ප්‍රශ්න දෙකේ මම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා ඒ අතර වාරිදී වෙන මොනවාට ප්‍රශ්න තියෙනවා කරුණාකරලා සභාවට ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා ප්‍රශ්නේ මෙහෙම ඉදිරිපත් වෙන්නේ නවක අපවිත අනුකම්පාවෙන් භාවනා වැඩමි යන විට යම් ප්‍රශ්නයක් ඇති වූ විට භාවනා සම්බන්ධව වැඩසටහනකට සහභාගී නොවී සිටී නම් කමඨාන් සුද්ධ කර ගැනීම උදෙසා කටයුතු පිළිවෙල පිළිබඳව උපදේශයක් දෙන්නේ නම් මැනවි වංශී මුණ ගැසී ඒ කරගත හැකි පිළිවෙල දැන ගැනීමට කැමැත්තිමි. ඇත්තටම මුණ ගැහෙනවා කියන එක නම් එච්චරම පහසු වැඩක් නෙවෙයි. ක්‍රම දෙකක් තියෙනවා ඊට අමතරව ටෙලිෆෝන් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඊමේල් කරන්න පුළුවන්. ඒකෙනුත් ටෙලිෆෝන් එකට ගොඩක් වෙලාට මම හිටින්නේ නැහැ. ඒක නිසා ඉතින් මේ සුඟ දෙනකොට මෙතනින් ආයට ඒ ඊමේල් සම්බන්ධතාවය නැතුව ඇති. ඉතින් එහෙම වුණත් එහෙම මම මේ දෙන උත්තරේ ඉතර දුරදි කියන උත්තරක් නෙමෙයි. එම් බැරි නම් පරණ ක්‍රමයට මම කියනවා ලීල ලීලවණ්ඩි කියලා ලියුමක දාන්න. පුළුවන් තරම් මම ලියුමක් ආවොත් කලාතුරකින් අර ලියුම හම්බ වෙන්නේ නැතු නිසා හෝ තැපල් කරනකොට ප්‍රශ්න මතුවෙන නිසා නැත්තම් තාම මම වැඩ ගන්න ක්‍රමයක් තමයි මේ තැපල් ක්‍රමය. ඒක නිසා මේ හමු වෙලා සාකච්ඡා කරන්න හුඟක් වෙලාවට ඉඩ වෙන්නේ නැහැ. මේ දෙන්නේත් නැහැ උඩහට යන. කාටවත් යන්න දෙන්නේ නැහැ. ඒක නිසා ආවට අමාරුයි. ඒ නිසා අර වගේ ලියුමක හෝ ටෙලිෆෝන් කරාට මට ප්‍රශ්න නැහැ සමහරට මේ ස්වාමීන් වහන්සේත් ඉන්නවා ෆෝන් එකට. නැත්නම් ධම්මරත් ශාමුදුත් ඉන්නවා. ඉතින් ඒ වගේ ඒක ඉතින් ස්විච් එකක් හදනවා වගේ තමයි ඉතින් ටෙලිෆෝන් එක ළඟ හිටියොත් ඒක මුඟක් වෙලාවට මම ඇහෙනකොට කොහරි යනවා. ටෙලිෆෝන් එක වදිනවා ඇහෙනකොට කොහරි යනවා. මොකද මේ එච්චර වියදෝ දහින වෙලාව නැහැ. මට මට ඊට වැඩි ලේසිව කියතක් කරන වඩුවට කරන්න තියෙන ආසාව තියෙනවා. ඔය ටෙලිෆෝන් කතා කරනවට වැඩි. වෙලාවක් හම්බෙච්ච ගමන් පල්ලෙහා වර්ක්ෂොප් එකට යනවා. ටෙලිෆෝන් ඇහෙද්දිත් යනවා. ඒ නිසා ටෙලිෆෝන් එක ගැන මම මන්දෝත්සාහය කරනවා. නමුත් මේ එච්චරම ওই කියන තරම් බරපතල ප්‍රශ්න එන්නේ නැහැ බය වෙන්න දෙයක් නැහැ. මේ නැත්තම් ඊමේල් ලියන්න හැබැයි අර දිග ලියුම් එවුවොත් ඒත් බලන්නේ. සාමාන්‍යයෙන් මේ ස්ක්‍රීන් එකෙන් භාගයක් විතර වගේ තියෙන කාරණාව දුවොත් බලන්න. නැත්නම් ඔය ඒවා ස්ක්‍රෝල් කර කර බලන්න වෙලාවක් ඉන්නේ නැහැ. ඉතින් ඊමේල් සඳහා මේකේ තිබුණා ඊමේල් නම්බර එක. ධම්මජීව Gmail එකක් ඒක ලියලා දාන්න. ඒකට කාටද අවශ්‍ය නැහැ. ඒක කරගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ සක්මන් කරන විටදී සංවේදනා හොඳින් පෙනේ. ටික වෙලාවකින් හිත ඉහළට ගමන් කිරීමට සැරසෙයි. පපුවේ වේදනාවක් එවිට ඇත. මේ මෙනෙහි කොට අයින් කර දිගටම සක්මන් කළ යුතුද? නැතොත් එසේ තිබීදී මේ ගණන් නොගෙන සක්මන් කළ යුතුද? මේකෙන් ඇත්තටම දෙවෙනි විකල්පය තමයි හොඳ. අමාරුව තියෙනවා. නමුත් ඒ තියෙද්දිම හෝ ඊට වැඩිය ප්‍රකටව හෝ පොළොවේ පය වදින හැටි නැත්තම් සක්ම කරන හැටි පේනවනම් දිගටම මේ සක්මන අඛණ්ඩව ගෙනියන එක තමයි හොඳ. මොකද ඊට අමතරව නැත්තම් අම සක්මනේ දැනුමට වැඩිය පපුවේ සංවේදනාව පරපතල විදියට දැනෙනවනම් ඒ සක්මනේ මේ හුඟක් වෙලාට උපදේශයක් වශයෙන් කියනවා නතර වෙන්නේ. සක්මණේ නතර වෙලා ඒ වේදනාව මෙනෙහි කරන්න කියනවා නැත්නම් හිතවිලක් කරනවා හිතවිලි මෙනෙහි කරන්න කියනවා. නැත්නම් සක්මන් කෙලවර තියෙන ආසනේ වාඩි වෙලා ඒ වේදනාව මෙනෙහි කරලා සමනයටපත් වුණාට පස්සේ නැවතත් සක්මන පුරුදු පරිදි ආරම්භ කරන්න පුළුවන්. කරු ස්වාමීන් වහන්සේ හොඳින් භාවනා කර යද්දී කරගෙන යද්දී ඉබේම ඇසරේ. නැවතත් අත්පියාගත් විට සමාධිය පවතී. නමුත් නැවතත් ටික වේලාවකින් ඇසරේ මේ භාවනාවට බාධාවකි. මේ සඳහා කුමක් කළ යුතුද? ඒ නිසා උත්සාහ කරන්න මේ ඒ වගේ සාමාන්‍ය පොලොක් නැත්තම් මේ වගේ පැටර්න් තියෙනකොට අමාරුයි වාඩි වෙලා ඇද්දක අරගෙන බිම බලන්න. මේ සාමාන්‍යයෙන් මීටරයක් විතර ඈතින් බලාගෙන ඇද්දක අරගෙනම පටන් ගත්තාම ඇද්දක සම්පූර්ණයෙන් අරලා නෙමෙයි මද ප්‍රමාණයට අරලා වරින් වරේ භාවනාදී ඇස් වැහිම සිද්ධ වෙනවා, ඇරීමත් සිද්ධ වෙනවා. හැබැයි එකම දර්ශනය බලාගෙන ඉන්න ඕනේ. එතකොට මේ කාපට් එක වගේ ඒකාකාර මොස්තර රටාවක් තියෙනවනම් ඒක වරින් වර බොඳ වෙනවා ආයෙ මොස්තර රටාව වෙනවා ආයෙත් බොඳ වෙනවා මොස්තර රටාවෙන් එපිට පැලෙනවා මොස්තර රටාවෙන් මෙපිට පැලෙනවා ඇහි මොකද්ද එතනත් වැඩ පිළිලක් යනවා ඒක සමහර විටක බාධායි නමුත් මේ අර පළවෙනි බාධාව EBS ඇරණකට වැඩිය මේක එච්චර කරදරයක් නැත්තම් නිකන් සාමාන්‍ය මේ වගේ සුදු පොලෝක වාඩි වෙලා S2 අරගෙන මේ තමන් මානසිකාරය පවත්වා ගන්න පුළුවන් සාමාන්‍ය සෙන් භාවනා ක්‍රමවල ඇස් වහුවොත් කුටි ගන්න. දෙන්නෙම නැහැ. දඬුවම් කරනවා. අත් දෙක අරගෙනමයි ඉන්න ඕනේ. මීටර එකමාරක් විතර ඈතින්ලා පිටිය පැත්තට මේ බලාගෙන ඉඳ තියෙන්නේ බිල් එක ගහන්න හරියට සීල දෙනවා වෙලා වාඩි වෙන්න ඕනේ විනාඩි 45 න් සියල්ලම නැගිටලා යන්න. දෙන්නෙම නැහැ. එක තප්පරයක්වත් ඉඳ දෙන්නේ නැහැ. ඉවර වෙච්ච හරියට වෙලාවට වහනවා දොර විනාඩි 45යි විනාඩි 45කට ගුරුවරයා මැදින් පොල්ලක් අරගෙන සක්මන් කරනවා. කවුරු හරි කිරනවා දැක්කොත් උරිස්සර තට්ටු කරනවා. තට්ටු කරලා ඉස්සරහ පැත්තෙන් ඇවිල්ලා නමස්කාර කරලා කියනවා සමා වෙන්න. මෙතන බුද්ධියන්ට දෙන්නේ නැහැ කියලා. ඒ තට්ටු කරනාට විශාල එක නිකම් මේ උන උන බම්බුවක් වගේ එකක් තියාගෙන ඒක අරගෙන එයා සක්මන් කරනවා. මම කට්ටිය ඔක්කොම දෙපැත්තටලා භාවනා කරනවා. හරියට විනාඩි 45 ඉවර වෙනකොට දොර ඇරියා ඔක්කොමලා යන්නවා. අනිත් වගේ ඒක නිකන් මේ ඒකෙදි ඇස් දෙක වහනවා වහන්න දෙන්නෙම නැහැ. හරියට නිකන් අපි තේරවාද ක්‍රමෙට සක්මන් කරනකොට ඇස් දෙක වහන්න එපයි කියනවා. මේ පරියන් කියනකොට ඇස් දෙක අරින්න එපයි කියනවා. අරකෙදි දෙකේම අරගෙන තියෙනවා. ඒක ඉච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ටිකක් අර හුරු වුණාට පස්සේ ඔය මෙහෙදි හිටියා ඒක ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ ඇස් දෙක අරගෙන භාවනා කරනදී ළඟ ඉන්න එක්කනට ඒක ප්‍රශ්නයක් වෙලා කම්ප්ලේන්ට් කළා තිබුණා. මේ ආමතුරු ඇස් දෙක වහගන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ ගෙන්නලා ඔයාලට වසකම පුරුදු කරලම තියෙන්නේ එහෙමයි. ඒක නිසා ඒක මට නම් ප්‍රශ්නයක් නෑ. අල්ලපු ගෙදර කට්ටියට තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි සක්මනේදී ගැඹුරු දහම් විවර කරමින් සාමාන්‍ය සින්දු කැලි මතක් වෙනවා. එහෙනම් ලෙඩේ බෝ වෙලා. එකම එකම තාලෙට සී ගන්නවා. ඒකම ඒකම තාලෙට සී ගන්නවා. ඒ රාගයේ අනුසේ කෙලෙස්ද එසේ දකින්නද අනුසේ මතුවීමක් කොට සලකා නොසැලෙන්න පුහුණු වෙන්නද? අනුශේ මතුවීමක් කොට සල්කා නොසැලෙන පුහුණුද කර්ණාවේ සමාවී පහදා දෙන සීක්වා උතුම් නිවනම පූර්ණ සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි. ඒ මම එක දවසක් ගිහිල්ලා ඒ කීස්පරෝ පන්සලේ මෙල්බන් වල විශාල කාපාකයක් තියෙන මේ පුංචි චිප් කල් දාපු එක. ඉතින් මට හරි ආසයි යෝගේ සපත්තු දෙරපු නැතුව සක්මන් කරන්න. සක්මන් කරනකොට රංකඳ නාට්‍යයේ සින්දුවක් සම්පූර්ණයෙන්ම කියුණා මගේ ඇති. කියනවා කියන්නේ ඒ තාලේ ඒ මියුසික් දිගට එනවා ඉතින් මම ඉතින් ගණන්ගත්තා උඹට ඕන සින්දුවක් කිව්වා මට මොකෝ මම සක්මන් කරනවා කියලා. හැන්දෑව බණ කියන්නේ ගියාම මේ සින්දුව කියන නළුව බණහඬ ඇවිල්ලා හිටියා. ඊට පස්සේ බණ කියනකොට මේ මම කිව්වා මෙන්න මෙහෙමයි ඔ මොකද්ද කින් කියලා ගියා මේ මේ ස්වාමීන් වහන්සේ දන්න හොඳ සින්දුකාරයෙක් කියලා. මම කොහොම ළඟ සින්දු නැහැ. මොකෝ කාරණා වලට කියනවා. ඒ වුණාට උඹ අර නාඩගම ඒ ලංකන් නාට්‍ය කියන සින්දුව එහෙමම සම්පූර්ණ මට අද කියුණා හරියට බලනකොට මේ මනුස්සයා එහි ගිහිල්ලා. එතකොට ඒ සභාවෙම හිටියා මේ මනමේ නාට්‍යයට ඇඳුම් අඳින එක නා. ඔය හින කතාවක් මේ බන ඉවර වෙලා නිකන් කයිවාරු කතාවකට වරනවා සින්දුවක් කරා තමයි ගියේ. මේ සමහර වෙලාවල් වලට මේ අර පරණ මතක ඔයෙන්නේ. අපි මයි ළඟ තියෙනක කොහොම බලන තැටි කාලේ සින්දු තියෙන්නේ භූමි තෙල් ගාලා සුද්ධ කරලා ගන්න ඕනේ මට අලුත් සින්දු දන්නේ පරණ සින්දු ඉතින් මතක් වෙලා එනවා මේ මේ මිනිස්සු මේ කාරණාව කියලා තියෙනවා කියලා තියෙනවා කියලා කියන්නේ කෙටි වචන ටිකකින් හිතවදින්න කියලා තියෙනවා හැබැයි බලනකොට බුදු බණක් යනවා සාමාන්‍ය චිත්‍රපට සින්දු හරි මේ තියෙනවා ඒකක් හරි ලේසි මේ කෙනෙකුට හිතවදිනවා ඉතින් කැහුවට පස්සේ අර ටොරන්ටෝ හිටපු ડોક્ટર පියල් වල්පොල. එයා කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ උඩු හිතට බණ කියන ගම එක පාරට යට හිතට නිදර්ශනයක් දීලා සින්දුවක් කියනවා කිව්වා. එතකොට බැලන්ස් වෙනවා කිව්වා. උඩු හිතේ තර්ක මනසට බණ කී කියා ඉඳලා සින්දුවක් දාපු ගමන් නිදර්ශනයක් දාපු ගමන් එක පාරට තර්ක මනස පැටල ගිහිල්ලා යට හිත වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට අභ්‍යන්තරකරණය වෙනවා බණ. එකට වදින ගතිය තියෙනවා. එතකොට තමයි මාස් හැබැයි මම වෙනත් පොතක කියුවා ඒ සින්දුවකින් එහෙම නැත්නම් නිදර්ශනකින් කරන්නේ තර්කයේ පැත්තකට දාලා වම් මොලේ අයින් කරලා දකුණු මොලේට ටක් ගාලා කනෙක් කරනවා. එතකොට මේ මනුස්සයාට මේ ගැස්සිල්ලක් සිද්ධ වෙනවා. මොනස මේ මේ කල්පනා කිරීමේ වම් මොලෙන් කරන කල්පනාව gediya pitimම දකුණු මොලේට ගිහිල්ලා දකුණු මොලේ පතුරු ගහලා නෙමෙයි බලන්නේ gediya pitin ගන්න. වම් මොලේ පතුරු පතුරු ගහලා බලන්නේ. ඉතින් එහෙම තර්ක කර කර ඉඳලා පාරට අර වගේ මේ නිදර්ශනයක් කරා කාව්‍යම දෙයක් කරා යනවා. ඉතින් මේ ඒ කියවේ මම නම් ඇත්තටම දකින්නේ නමුත් කියලා තියෙනවා ඒක හොඳ නැහැ කියලා. හොඳ නැහැ කියලා කියන්නේ අටුවාවේ දක්වලා තියෙන නිදර්ශන වලින් පිට වෙන නිදර්ශන දක්වන්න යන්න එපා. එතකොට මිනිස්සු වරදොල තේරුම් ගන්නවා. අදහස් හරියම එනවයි කියලා. ඉතින් නමුත් අර මේ එහෙම සින්දුවක් කියන්න ආපුවම බ්‍රේක් අහන්න නැතුව යනවා. අර අර අරගෙන යනවා. ඉතින් මට සමාන කට්ටිය හරියට දොස් කියලා වෙලා තියෙනවා මේ උපහාංශුවේ ගැඹුරු ධර්ම සාකච්ඡා කරන ගමන් ඉඳපු ගමන් මේ මුළු සභාවම හිනස්සනවා. ඒක ගැළපෙන්නේ නැහැ කියලා. ඉතින් දැන් ගැළපෙනව හරි නැතුව හරි මට දැන් අවුරුදු 60ක් වයස. ඉතින් දැන් කිව්වට අහන්නේ ඒ ඒ පාර තමයි යන්නේ. ඒ නිසා මේ මගෙන් ඇහුවොත් නම් මම කියනවා කමන්නේ. ඒ සින්දුවාට කමක් නැහැ. ඒ සින්දුව යද්දි අර ඉස්සලා ගෙතින පප එකක්ම තියෙද්දි වගේ වම දකුණ අල්ලන්න පුළුවන්ද කියලා බලන එකයි තියෙන්නේ. එතකොට නිකන් පරණ තැටියක් දැම්මා වගේ ඒ ඒක නිකන් මේ ඒ මියුසික් එකයි ඒ රිද්මයයි ඒ අපිට සින්දු කියලා හුරු නැහැ. නමුත් ඒක නිකන් ඇඟට මතකයක් වගේ එනවා. කලින්ම සංඥාව තමයි වැඩ කරන්නේ. කෙනෙකු මරණයට මුහුණ පාන අවස්ථාවේ කුමන භාවනාවක් යෙදිය යුතුද? ඔහුට ඒ අවස්ථාවේ ඇති වෙන බිය හෝ අසන්නකම ජයගන්නේ කෙසේද? මා අනේ පිළිසිට මා මරණ මොහොතේදී අත්විඳි වේදනාව කියවා ඇත. මේ එලෙසම සමතම අත්විඳීමට සිදුවේද? මට නම් තාම මැරිලා බලන්න බැරි වුණා. අපිට කියන්න තියෙන්නේ තර්ක ඥානෙන් එහෙම නැත්නම් අන්වේ ඥාන වලින් මරණ අවස්ථාව භාවනාවට පමා වැඩි කියනවා. ඒක නිසා හැම චිත්තක්ෂණයකම ක්ෂණික මරණය නැත්නම් මරණානුස්සතිය වඩන්ද. එතකොට මේ හැම වෙලාවෙදීම මරණයේ ලේසය නැත්නම් ක්ෂණික මරණය අත්දකින්න පුළුවන්. ඒ ක්ෂණික මරණය අත්දැකීමේ ජීවත් වෙන කෙනාට ලෝභ දෝෂමෝ පහළ වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා අනුන්ට ඊර්ෂ්‍යා කරන්න යන්නේ නැහැ. ඉතින් රණ්ඩු කරලා වැඩක් නැන්නේ මැරෙනවනේ. එතකොට අර ඉදන් නඩු බූදල් නඩු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම සැහැල්ලුවෙන් ජීවත් වෙන මනුස්සයට මරණදී බයක් එන්නේ නැහැ කියන්නේ. නිසා යම් කිසි කෙනෙක් මරණය අමතක කරලා රණ්ඩු කරමින්, ඊර්ෂ්‍යා කරමින්, ක්‍රෝධමාන කරමින් ජීවත් වෙන මනුස්සයා ජීවිතේ අලි අවුල් ඇති කරගන්නවා. හරියට රණ්ඩු ඇති කරනවා. ඉතින් මරණ මොහොත හරිය වෙනසක් ඇති වෙනවා. එනේ මරණේ නැවත නැවත සීපත් කරමින් ඉන්න එකන ජීවිතය අවුල් කරගන්නේ කවුරුත් මරණදී ඕකට තියෙන නඩු කියන දෙයක් නැහැ කියලා සාමයෙන් ගත කරනවා ඒක නිසා මරණයේදී භද්‍ර මරණයක් වෙනවා ඒක නිසා භද්దికා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා ඒකෙදී සාරිපුත්‍ර සෝන්සේ සඳහන් කරනවා මේ භද්‍ර මරණයක් වෙන්න කියන මංගල කරදරයක් නැති මරණයක් වෙන්න ජීවත් වෙන කාලෙදී තද කම්මාරාමතා භස්සාරාමතා ජන සංගණිකාරාමතා නිද්දාරාමතා සංසග්ගාරාමතා කියන බොහෝම වැඩ ඔළුවේ දාගන්න යන්න එපා. පෛරුපාසනකම් නැති කරගන්න එපා. සමාජශීලී වෙන්න යන්න එපා. අසුරවල් කිට්ටුවෙන් කරන්න එපා, කතා වැඩි කරගන්න යන්න එපා, ප්‍රපංච කරන්න යන්න එපා. ජීවත් වෙද්දි මේ ටික තියෙනවා නම් මරණ වෙලාවේදී Tamanda මේ gediyak ඉදිලා වැටෙනා වගේ තමයි සිද්ධ වෙන්නේ. ගලක් ගහලා කඩලා යනවා වගේ කිරි විශේෂයෙන්යි පැංගිරි තහයි එන්නේ නැහැ. ඒ නිසා ජීවත් වෙද්දී හැම වෙලාවෙම අපි මේ මරණයට සූදානම් කරනවා. ඒ අපේ මං ඉන්නේ නුවරට කිට්ටු. එතනලා මේ නුවරට යන බස් එකේදී හැමදාම අපි නුවරට හැතැම්මක් තියේදී කටු කැලේ මේ හරක් ගාලා ළඟ යනවා. එතන තමයි හෙට මරන්න ඉන්න හරක් එතන තමයි ගැට ගහලා තියෙන්නේ. එතනින් පස්සේ තමයි පාර දෙපැත්තට බෙදෙන්නේ. ඉතින් ඒ කටු කැලේ ඉන්න ඒ හරක් ගාලේ ඒ හරක් අර දීලා තියෙන පිදුරු කනවා. මේ දීලා තියෙන වතුර බොනවා. හැබැයි ෂුවර් එකටම හෙට උදේට 5-6 දිනකට ගැට ගහගෙන එතනින් පල්ලෙහාට ගෙනිලා ඔය ස්පිට් ගන්න පාරේ මරනවා. ඉතින් ඒ බණ කියනකොට ආහඳුරෝ කියන්නේ දැන් අන්න හෙට මරන්න ඉන්න හරක් ටිකක් වගේ කල්පනා කරන්න කියලා තමයි. මේ කෑවට මේ බිව්වට ඔය පිදුරුයි තනකොළයි කාලා රණ්ඩු කර කර හිටියට ෂුවර් එකටම හෙට හතර පහ දෙනා හතර පහ දෙනා යන කියලා මරන්න ඉන්නේ. ඉතින් මේ මරණය සඳහා ගෙනියන කටුකැලේ ගාලේ කටුකැලේ ගාලේ නොලියා වද දෙනවා. කපුතලේ කඳු දැකලා බඩ දනවා කියලා කියන්නේ. ඒ ඒ සෙල්ලම මතක් කරගෙන ඉන්නකොට කුමන නැටුම් කෙලි කවට සිනාදා මොකද්ද මේ නටන නාටකෙමේ තේරුම? එහෙමනම් මරණය ඉතර අහඹ දෙයක්වත් නෙවෙයි නිතරම සීපත් කර කර ඉන්න එක තමයි තියෙන්නේ. නමුත් මරණ මොහොතේදී කරන්න දෙයක් නැත්නම් ඒකට පමයි. ඊට කලින් සූදානම් කරන්න කියනවා. මේ ඒ වගේම මරණ මොහොතේදී වේදනාව මරණපේ අධ්‍යක්ීම් වල ඊට හාත්පසින්ම වෙනස් කතාවක් කියන්නේ මරණපත්‍ර 140ක් විතර ඉතාමත්ම දඩබල රණ්ඩුවකට, දබරයකට, උරුට්ටුවක ගිහිල්ලා මරණයකට පොඩ්ඩකට ඉසලා සම්පූර්ණ පිපිච්ච, විකසිත වෙච්ච, ඉරිච්ච හිතකින් මුණ දෙන බව පේන්න තියෙනවා. සමහර වෙලාවෙ මරණපය අත්දකලා කාඩිනල් ඇරෙස්ට් එකක් නැත්නම් හදවත නතර වෙන වගේ දේවල් පණ එනකොට ඒගොල්ලත් කියනවා අර රණ්ඩු කර කර ඉඳලා මැරෙයි කියන බයත් එක්ක ඒක පාරට තමන්ට අවස්ථාවක් ඉදෙන්නේ නැති තද්‍ය බල ආලෝකයකට ගිහිල්ලා මානව දයාව සත්වනුකම්පාවේ පිරිච්ච තැනකට යනවා කියලා. එතකොට මේ මරණය කියලා අපි දැකලා තියෙන්නේ කළු පාට එකක්. නමුත් අත්දැකීමේදී එහෙමම වෙන්නේ නැහැ. ඊටදී හුඟක් වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මේ සූදානම් වෙලා ගියොත් කල හැලහැප්පීමක් වෙන්නේ නැහැ. නමුත් අනාථපිණ්ඩික පිටික වාද සූත්‍රයේදී ඒ සිදුවෙන වේදනා ක්‍රම කීපයකටම අනාථපිණ්ඩික සූත්‍රම විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී හැමෝටම වේදනාව එනවද නැද්ද කියලා නිගමනයක් කරන්න බෑ. මේ එක එකකට එක එක ආකාරවලට තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ජීවත් වෙද්දී ක්ෂණික මරණය අත්දකින්න එක තමයි මේ නැත්නම් මරණ අනුස්සතිය හෝ ක්ෂණික මරණය අත්දැකීම තමයි මරණයට සූදානම් වීමක් වශයෙන් කරන්න තියෙන්නේ. චක්කම් භාවනාදී පොළොව ස්පර්ශ කරන පාදයේ බලන අතර වරින් වර රහසින් වගේ හිත දිහා බැලිය යුතුද පාදය හා ඒහා බැඳුණු සිටයකට ගමන් කරනවාද කියලා කර්මික පහදා දෙන සේක්වා මේ විදිහට මේ රහසින් වගේ කරන එක තමයි සංස්කාර සංස්කාර කියලා කියන්නේ වට උඩ දෙන්න එපා පුළුවන් තරම් හිත මුළු හදින්ම එකක් කරන්න දෝතින්ම එකක් කරන්න one thing at a time and that done well කියලා ඉංග්‍රීසියෙන් කියනවා කරනකොට එක වැඩක් මුළු හදින්ම කරන්න එතකොට මේ අත්දැකීම හරහා තමන්ට කරන කරන වැඩේ එතනින් ඉවරයි. අරකට ආය කොනක් නැහැ. ඒ වගේම මේ වැඩේ කරද්දිම විස්රාම වෙන්න පටන් අර ගන්න මුළු හදින්ම කරනකොට. නමුත් අපේ හිත නිතරම මේ එකක් කරන ගමන් තව එකකට සම්බන්ධකම් පවත්වන එක ඒ හිතේ තියෙන විචිත්‍රත්වයට කැමැති ගතිය, විවිධාංගීකරණයට කැමැති ගතිය. ඉතින් ඒ නිසා මේ අපි දන්නවා පොල්කෙන්දක් එච්චර හයිය නෑ. නමුත් පොල් කෙන්දි ගොඩක් කරන අඹරලා ගත්තාම දඟලලා ගත්තාම දඟ දාලා නැවක් බඳින්න පුළුවන්. තනි තනි පොල් කෙන්දි හයිය නෑ. ඒ වගේ තමයි හිත එකවරකට එකක් කරනකොට ඒක එච්චර භවයට බැඳිච්ච ගතියක් නෑ. නමුත් වැඩ ගොඩක් කරමින් අරක නැත්තම් මේකෙන් මේක නැත්තම් එකෙන් කී කිය යනකොට එක වැඩක්වත් හරියට වෙන්නේ නැහැ. නමුත් භව බන්ධනය බොහෝම තදින් සිද්ධ වෙනවා. ඒ නිසා අර බද්ධික සූත්‍රෙත් කියලා තියෙන්නේ ඒ වගේ සංකීර්ණ සම්බන්ධතා ජීවිතේ තියාගන්න එපා කරන එක ඒ වෙලාවෙදි කරුවා ඉවරයි ඒ සඳහා පුහුණු වෙනකොට හිත නිකන් මේ ඒව බොළඳ වැඩ මොන්ඩිසෝරි වැඩ එහෙම නෙවෙයි කරනකොට තුන හතරක් කරන්න ඕනේ කියලා හිත නිකන් මේ පඬිත වැඩ කරන්න හදනවා. ඒ තමයි සංස්කාරවල ක්‍රියාවලිය. සංස්කාර මොකක් හරි එකකින් අපි වැඩ දෙක තුනකට සම්බන්ධ කරලා කාර්ය බහුල භාවයකට පත් කරන්න උත්සාහ කරනවා. ආරම්භ භූමියේ හෝ ශරීරගත යම් යම් දෝෂ සමකිරීමට යකදුරු උපදේශ මත අපනෝල් දැරීම පැවිදියට සුදුසුද? එම භූමියේ රතන සූත්‍ර සජ්ජායනා කිරීම පවා නුසුදුසියයි එම ඇඳුරුතුමා පවස ඇත. එසේ විය හැකිද? තවද රෝගී බව නිසා බෙහෙත් පාවිච්චි කරන හේයින් වෛද්‍ය උපදේශ මත විකාලයේ කිරියාහාර වෙන තිබෙන නිසා සීලයට පළුද්දක් නොමවන්නේද පිරිසිදුව සිල් පිළිපීම සඳහා මේ කරුණ ගැන සුපද උපදෙස් ලබා දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමු. ඒ ਸਰුවචනාංශේ වැඩ ඉන්න කාලේ ඒ සවත් නුවර ජේතවනාරාමේ ළඟම තිබුණා මේ ඌර කපන තැනක් ඌරු මස් මස් කරන තැනක්. ඉතින් එතන හිටපු ස්වාමීන් වහන්සේ නමකට භූතේක ආවේශ වෙලා කඩාගෙන දුවන ගිහලා අර අමුලේ බීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් ඔක්කොම මේක නිකන් හරි විලෝපනයක් ඒ කියන්නේ ගැළපෙන්නේ නැති දෙයක්. නමුත් ਸਰවඥාන්සේ කියලා තියෙනවා ඒක යා හිතලා කරන දේවල් නෙවෙයි ඒ භූත වේසෙන් සිද්ධ වෙන දේ ඊට විරුද්ධ වෙන්න එපයි කියලා. ඒ නිසා අපිට අපි භාවනා කරාට මේ ලෝකේ සාමාන්‍ය ලෝකයක් නෙවෙයි ලෝකේ වැඩ ටික කරගත්තා. නමුත් Taman වගේ බලා ගන්න ඕනේ අපිට ඊට වැඩිය උසස් මට්ටමේ අරස්සාවක් තියේදී ඇයි මේ වගේ දෙයකට යන්නේ? නමුත් තව කෙනෙකුට යන්න ඕන නම් එයාට අයිතියක් තියෙනවා. එයාට යන්න මේ මේ මගේ අරන්නේ නැත්නම් මම ඉන්නකොට ඕව කරන්න බෑ කියන කතාවක් නෑ. එක එකන අරසාව ලබා ගන්න එක එක ක්‍රම වලට මං කියන්නේ ඒකට ඉතින් පොඩි එකාගේ මනාපෙන්නේ ඌට කරගන්න දෙන්නේ. එක එකන එක එක මනාප දෙන්නේ. ඉතින් අපිට තමන් ඉන්න තැන් වල මේම දේවල් වෙන්න බෑ කියලා මේ ලෝකයේ දේවල් දාගන්න එපා ඔළුවට. දාගත්ත ගමන් කොහෙදෝ යන කරදර නිසා අනුන්ගේ පවක් අනුන් වැරදි වැඩක් කරන්නේ මේ තමන් විදවනවා. ඒ නිසා මේකදී මේ කියවෙන්නේ නැති චරිතයක් කියවෙන්නේ නැති පරිසරයක් අඳින්න හදලා තියෙනවා තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ පැවිදි වුණත් මිනිස්සුෝ කියලා හිතන. විසබෑවට සිවුරක් පෙරෙවට මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඕන වෙලාවට පැවිදි වෙන්න පුළුවන්. ඕන අමාත්‍යතාවන්ට ඉස්සර මේ පැවිදි වෙච්ච කට්ටිය එහෙම බබා හම්බ වෙනකොටම එනවා වෙන්නේ නැති කියලා. මම එහෙම කෙනෙක් නෙවෙයි. මම නිකන් මේ පව් කරන කාලකන්ණි. එහෙනම් තමයි පොඩි කාලේ මං හිතා හිටියේ. ඒ වගේම මට හිතෙනවා මිනිවරුව කියලා වෙනම જાතියක් උපදිනවා. ඒ කට්ටිය හීර ගෙවන්න ඕනේ. වෙනම જાතියක උදන පැවිදි වෙන්නේ ඒගොල්ලෝ පැවිදි වෙනවා. බලනකොට මම දෙකටම කිට්ටු කරලා තියෙනවා. එක චරිතයේ ওই දෙකම කරතයි. තුනක් විතර කරතයි. ඕනනම් පැවිදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර පැත්තේ මිනිවන්න පැත්තට යන්න පුළුවන්. එකම ඒක නිසා මට නම් කවදාකවත් පැවිද්ද ඉඳගෙන කවුරු හරි වැරද්දක් කරලා දැක්කම මම විසුළු කරනවා. මං කියනවා ඔය ඔය ওই චරිතයට ඇඳනම ওই චරිතය කරපන්. එච්චරයි. වෙන කරන්න දෙයක් නෑ මම කරන්නේ නැත්තම් ඉතින් මොකද කරන්නේ? අඩු ගන්න සිවුර හරි තියාගෙන ඉන්නවනේ. ඒකත් ගලවලා දාලා ගියොත් ඔයගොල්ලෝ කාටද වඳින්නේ? තාලේ ඇයි? දාලා ගියාට පස්සේ ඔයාලට ආයෙ සිවුරු අඳන්න වෙනවා. ඒ ඔය මේ ගර්ජොෆ් රෂ්‍යාවල ඉඳලා ඒ මනසේ ලෙනින් මේ විප්ලවයේ මෙහෙවද්දී ඒ මනුස්සයා පරලෝකෙන් ධර්මයේ කියලා සමිතියක් පිටවගෙන මිස්ටික්ස් කතා කරනවා. ඔය අපි කියන ආනාපාන සංසිඳුණාට පස්සේ සෙනෙම කතා කරනවා. ඉතින් පස්සේ මේ මේ ෆ්‍රාන්සේ විශාල සමිතියක් පිටවගෙන ගජොෆ් එතකොට රෂ්‍යන් විප්ලවයේ හිටපු නායකයෝ මේක හරි මහා වාතයක් මේ මිනිස්සයා. හරි ශක්තිමත් මිනිස්සෙක් හරියට ශාවකයෝ ඉන්නවා. එයා කියනවා පරලෝකෙන් ධර්මයේ පස්සේ මිනිස්සු පිටුවල් කරා. මං හිතන්නේ. ඊට පස්සේ මිනිහා ප්‍රංශෙට ගියා. පස්සේ ප්‍රංශ විප්ලව කරන කට්ටිය තියෙනවා මිනිහක් සෑහකදී විප්ලවය කරන්න බෑ. ආයෙ ටිකට් එකක් දීලා ගෙන්න ගත්තා. ඊළඟ ඔය ඔයා කරගෙන යන ටික කරගෙන යන්නේ. මිනිස්සු 1918 ලංකාවට ඇවිල්ලා කොළඹ ගෙදරකට ගිහිල්ලා ඒ හිදි දැකලා තියෙනවා මේ 13 වංශලා ගයක් ඇතුලේ තියලා තියෙනවා. ඉස්සල්ලාම වතාවලු දැක්කේ මිනිස්සෙක් වශයෙන් ලෝකේ පහළ වෙච්ච සාස්ත්‍රුන් වහන්සේගෙන් ධාතු තියෙනවා කියලා. එන්නේ කිසිම ආගමක නැහැ. මොන කිසිම ආගමක ඔය කියන සාස්ත්‍රුන් වහන්සේලා පහළ වෙලා නැහැ. ඔක්කොම නිකන් ප්‍රබන්ධ. ධාතුන් වහන්සේලා තියෙන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ගේ පමණයි. Hindu ආගමේ බලාපොරොත්තු වෙන්න එපා. කතෝලික නැහැ, මුස්ලිම් නැහැ. එමු නැහැ. ඒගොල්ලෝ කෝ තියෙන දේව පුරාණ. මනුස්සයා ගිහලා හොඳම ගුරුවරයන් අහනවා වෙන්න පුළුවන්ද කියලා. ඉන් කියනවා ඒකෙන් පේන්නේ මිනිහෙක් ඉඳලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා මිනිහෙක් ඉඳලා තියෙන බොරුවක් නෙවෙයි. මට හම්බුනායි කියලා ඉන්දියාවේ රීමේ ගිහිල්ලා. ඉතින් මේ මිනිස්සයා එළෙව්වට පස්සේ රට බැලන්ස් නැතිලු. ආයෙ මිනිහා ගෙන්න ගන්න සිද්ධ වුණාලු. ඒ වගේ මේ සාසනෙටත් ඔක්කොම જાති ඉන්නවා. ඉන්න එක එක જાතිවල ඉන්න කට්ටිය අපිට මේ හම්බුනේ කොයි පැත්තෙන්ද දන්නේ නැහැ. උඩ මේක දන්නේ නැහැ මැද මේක දන්නේ නැහැ කොයි එකද දන්නේ නමුත් ඒ අවුත් කරන දේවල් ඇඟේ දාගන්න එපා එහෙම ප්‍රශ්නයක් එනකොට වෙන කෙනෙක් නම් මම ලොකු සංසතියක උපස්ථාන කරද්දී පාක් රෝඩ් එකට ආව බොහොම වැදගත් ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා මටත් ඉන්දී කිව්වා ළඟ ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ අසවල් ස්වාමීන් වහන්සේ මෙන්න මේ වැරදි වැඩක් කරනවා ඒක මට බලන්න ඉන්න අමාරුයි මම ඔබ වහන්සේගෙන් අහන්නේ මට පවක් නොවි ධර්මානුකූලව මේ වැඩේට මම ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද නැත්නම් ප්‍රතිචාර දැක. ඊටසක බොහොම හොඳයි මයි ළඟට ඇවිල්ලා කතා කරපු එක. කෙලින්ම ඒ ස්වාමීන් වහන්සේ කියලා කතා කරන්න කිව්වා. වැරදි කරන එක නේද? හැබැයි චණ්ඩයි පරුසයි නා Tamande ya ප්‍රතික්‍රියා කියලා දන්නවනම් එයාගේ ගුරුනාංශ ළඟට ගිහිල්ලා කියන්නේ කිව්වා මෙන්න මේ මම මේ කියන තරහකට නෙවෙයි. මෙන්න මේ වැඩක් සිද්ධ වෙනවා. ඒ කරන පුදුල ඔබතුමාට සම්බන්ධයි. අනේ කරුණා කරලා මේකේ යුක්තිය පසින්දලා දෙන්න මට. ගුරුවරයා අපවත් වෙලා නම් සහෝදරයෙක් ළඟට ගිහිල්ලා කියන්නේ කිව්වා ගරු කටයුතු මේ අසවල් කෙනාට මේ වැරද්දක් වෙනවා මට තේරෙන විදිහට මේකේ විනය වැරදි නැත්නම් ධර්මයේ වැරදි විචලලා දෙන්න කෙලින්ම කියනවා නම් හොඳයි නැත්නම් අර වගේ ක්‍රමයකට යනවා මිසක් ඒවට මේ කියන්නේ එයා කරන වැරද්දෙන් මං ගා ගන්න නැතුව මට අවසිද්ධ නොවෙන්න ක්‍රම තියෙනවා අපිට බෑ එයාගේ දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්න දිහා බලන්න අපි බලන්නේ වෙන පැත්තකින් ඒ නිසා අපි ඒකෙදී කීප දෙනෙක්ගේ අදහස් වලින් කටයුතු කරන්න ඕනේ. ඒක නිසා අපිට කියන්න අමාරුයි මේ නිසරණ වනිත් අපි මෙහි තොවිල් නටලා තියෙනවා. කුකුලෙක් කපපු නැති එක විතරයි කිව්වේ. ඉතින් ඒවා ඒක තියා මේ මේ අපි පැවිදුණයි කියලා හෝ භාවනා කරන්න ගියයි කියලා මේ ලෝකෙ මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒව ගියාවයි අපි දැනගන්න ඕනේ ඒව ගා ගන්න නැති වෙන්නේ. ඒකෙන් අපි සංකීර්ණතා මතු කරන්නේ නැතු වෙන්නේ සාසනෙම වෙලා තියෙනවා. ඒකෙන් ආදර්ශ අරගෙන මේ මොකද මේක සංස්කරණයක් කරගන්න නැතු යන එක. දෙවෙනි කොටසේ මේකේ තේරෙන්නේ නැහැ. එම භූමිය භූමියේ රත්න සූත්‍රයේ සත්‍යයනා කිරීම පවන් නුසුදුසුයි. එම ඇඳිරුතුමා ඇඳිරුතුමා පවස ඇත. එසේ විය හැකිද? මේ මේ කොයි ඇඳුරද කියන වන්දන්නේ මේ තොවිලට ආපු මිනිස්සයාද නැත්නම් ස්ථානේ බාර නායක හමුදුරුවෝ කියන්න දන්නේ. නිසා මේ වාක්‍ය පිරිසුදු නැහැ. තවද රෝගී බව නිසා බෙහෙත් පාවිච්චි කරන හේයින් වෛද්‍ය උපදේශ මත විකාලයේ කිරියාහාර ගැලඳීම නිසා හීලෙට පළුද්දක් නොමවන්නේද? ඉතින් මේක තමයි මම අර ඉන්දස්සනක කියන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේයි තා පොඩි හැමදෙකෝ දෙනවම ස්පිතාලෙ ගෙනියලා තියෙනවා. මේ මිත්‍ර වෙතුණු නැත්තම් උපස්ථානෙ ගිහිල්ලා තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේගේ. ඉතින් අර පොඩි හාමුදුරණ තියෙන බඩේ දැවිල්ල නිසා දොස්තර මහත්තයා කියලා තියෙනවා මේ වේත ගන්නකොට නම් කෑම ආහාර තියෙන්න ඕනේ බඩේ. ඒක නිසා මේ ආහාරත් එක්ක ගන්නේ කියලා. ඉතින් ඒ හාමුදුරුවෝ කිව්වලු පොඩි හාමුදුරුවෝ ලොකු ස්වාමීන් වහන්සේ ඇඳේ ඉන්නවා. ස්වාමීන් වහන්සේන් අහලා කරන දොස්තර මහත්තයා මෙහෙම කියනවා. ඊට පස්සේ වෙත්තුන් මහත්තයා කියලා කිව්වලු ලොකු ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි හාමුදුරන්ට දොස්තර මහත්තයා බලපෑමක් කරනවා. ආහාර ගන්නයි කියලා. එහෙම නැත්නම් බෙහෙත් ගත්තොත් බඩ දෙවිල එනවයි කියලා. මොකද කරන්නේ? ඉතින් ලොකු සාංශේ කිව්වලු මේ පොඩි නමට කියන්න සංසාරේ කෑව ඇති කියලා කියන්නේ කිව්වා. එච්චරයි. ඒ පොඩි ආමතුත් වෙන කතා කරන්න දෙන්නේ නැහැ. ඒ ලොකු ආමතුත් ඒ හැන්දේනේ. ওই සංසාරේ කෑව ඇති කියන්නේ කියන්නේ කිව්වා. ඉතින් එතකොට වෛද්‍යවරයා කැමති වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ සීලය හැම තැනකම තියලා තියෙනවා මේ මේ මේ සිල්පදේ මෙහෙමයි. නමුත් රෝගී කෙනෙකුට මේක බලපාන්නේ නැහැ කියලා. මේ ලෙඩෙකුට මේක බලපාන්නේ. හුඟක් ඔය ක්ලෝසස් තියෙන එක්සෙප්ෂන්ස් නමුත් මේ විකාල භෝජන ශික්ෂා පදේට එහෙම නැහැ. කවුරුත් කොයි වෙලාව කොයි කෙනා කෑවත් අනිත් විකාල භෝජනයේදී දැන් දැන් අද වෙනකොට හරියටම 12ට මධ්‍යන්නේ. කිට්ටු ගන්නවා. ඒ වෙලාවේදී අපි 12න් පස්සේ තප්පරයක් වගේ හරියට විනාඩියක් පවෙලාට කෑවොත් දැනගෙන හිටියත් නොදැන හිටියත් ආපත්‍ය සිද්ධ වෙනවා. අවිඥානික නෝ සංඥාව තිබුණත් නැතත් ආපත්‍ය සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඒ වෙලාවට කරන්න තියෙන අරස වෙන එක තමයි. ඉතින් මේ මේ බඩේ ඔය ગેස්ට්‍රයිටිස් වගේ දෙයක් ආවොහම මේ භික්ෂුන් වහන්සේලාට වෙනම මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔය කේමනන්ද ස්වාමීන් වහන්සේට අවුරුදු 40 ගාණක් එක දිගටම මේ ලෙඩේ තිබුණා. පොඩි කාලේ ඉඳලම මුළු පැවිදි ජීවිතේ පුරාම තිබුණා. හැමදාම හැන්දාවට පැත්ත වැටිලා ඉන්නේ මේ ඔළුව තෝන්තු වෙනවා බඩදැවිල්ල. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මං හිතුවේ ඉස්සෙල්ලා මේක මේ රැට නොකර නිසා අපිට දෙයක් කියලා නෑ බලනකොට ගිහියෝ අපිටත් ඇටිය විඳවනවා. තුන් වේල කන ගිහියෝ ඒත් බඩදැවිල්ල තියෙනවා. ඒකේ කර්ම රෝගයක් කියලා ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරේ. ඒක නිසා ඒ කිරියහාර ප්‍රශ්නේ බලපානවා. නමුත් මේ මේ කවුද බඩේ රෝග නැතත් ඔයිට වැඩි බරපතල සින් සමාදන් වෙන්න සංඝයා කිසි ගාණක් නැතුව කරනවා. වත් කාලා කවුද අපාය යන්නේ කියලා අහනවා ඒක ලියව. ඉතින් අපි තමයි මේ පොඩි පොඩි කට්ටිය තමයි යෝග ගැන තෝරලා බේරලා හරියට වැඩේ සුද්ධ කරන්න හදන්නේ. බැරි වෙලාවත් එහෙම කෙනෙක්ගේ මේ ප්‍රශ්නේ ඇහුවොත් එහෙම මොන වගේ දෙයක් වෙයිද කියලා හිතා ගන්න බෑ. ඒක නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන්න අපිට ලෝකෙන් ආදර්ශය ගන්නත් බෑ. ආදර්ශය ගන්න නැතුව බොරුව කරලත් බෑ. ඒ නිසා සමාදන් වෙනවා නම් සීලයක් ඒක ඒකේ මායින් මරියාදාවල් දැනගෙන ආපත්‍ය අනාපත්‍ය දැනගෙන කරන්න ඕනේ. ඒක ඇත්තටම කියනවා නම් දැන් මම පැවිදුනේ 88 දැන් 2000 දැන් 12 වෙනකොට අවුරුදු 24ක් වෙලා තියෙනවා. තවත් සාකච්ඡා කරලා සුද්ධ කරන්න තැන් තියෙනවා. නිතර විනය සාකච්ඡා කරනවා, නිතර ධර්ම සාකච්ඡා කරනවා, ආගන්තුකෙන් කවත් ප්‍රශ්නයක් අහලා සාකච්ඡා කරනවා. ඒ මේක තව සුද්ධ කරන්න තියෙනවා. ඒ නිසා මහතෙරුන් වහන්සේ කෙනෙක් වුණාට පස්සේ තමයි මේ දිග බලල තේරුම් ගන්න. එතකම්ම හැබැයි වරදිනවා. හැබැයි හදමින් යන්නේ. හද හද හද හද යන. ඊගා ප්‍රශ්නෙට මම යනවා. කෙනෙකු ජීවත්ව සිටීම මතක වස්ත්‍රයක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට පූජා කරන්නේ ඒ කෙනා මැරුණ පසුව තවත් කෙනෙක් එවන්නක් පූජා නොකලාට අවශ්‍ය නැති නිසාද? නැති එකද ප්‍රශ්න මෙවයි කෙනෙකු ජීවත්ව සිටියදීම මතක වස්ත්‍රයක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට පූජා කරන්නේ ඒ කෙනා මරුණාට පසුව තවත් කෙනෙක් එවන්නක් පූජා නොකලාට අවශ්‍ය නැති නිසා නැති එකද මේක ඇත්තට මේ මතක වස්ත්‍රය කියනොත් මරණයට ඉස්සලා හෝ පස්සේ පූජා කළ යුතුයි කියලා එකක් ඇත්තද ඒ වනිගම මේ පසු කාලේ හදාගත්ත බහු මත බමුණන්ගේ මත මේ විකාර කරනවා හත් දවසටයි නම දවසටයි දාන දෙන කතාවල් ඒවා නිකන් පස්සේ කතාවල්. කරනවා නම් බණක් බණක් භාවනාවක් ඉන්න ටිකේ කරගන්න ගියාට පස්සේ නම් අපිට නෑදෑය මොන කරයිද විශ්වාස නැහැ. ඒ මිසෝ කරන දේවල් අමු විකාරයක් කරන්න මේ දඩෙන් බේරෙන්න. මා ඔය ඔය දාහනේ ගෙවල් වල හොඳටම බීලා අර මේ අර මුස්ලිම් මිනිස්සෙක්ගේ දෙමළ මිනිස්සෙක්ගේ කැලෙන්ඩරය තුනක හැමදාම මේ කැලෙන්ඩරේ දවසට වැදගත් සිද්ධි ලියනවා. ඒතුයි සංස්ථා ඔක්කොම ලියලා එක තැනක ලියලා තියෙනවා අද මල ගෙදරකදී නොබොන්නේ මිනිය පමණයි කියලා. මේ දාහනේ ගෙවල් වල මම ගිහිල්ලා තියෙනවා පිට රටවල ඒ වගේ දේවල් වල දාහනේ වලට ඉක්මනට ආහඳුර පිටත් කරනවා. මොකද ඒ ගමම බාහිර කරිනවා ඊට පස්සේ බොනවා ඒ බණ ඉවරෙච්ච ගම අමු විකාරයක් කරන්නේ. ඉතින් ඊට පස්සේ පත්‍රේ දානවා මෙච්චර නමකට අටපිරිකට මෙච්චරක් පූජා කරා නම් මනම් කියලා. ඒ නිසා ওই මතකවස්ත කතාවක් කිරුවට ප්‍රශ්නයක් නැහැ. මේක මැරෙන්න ඉස්සලා පස්සේ අනුන් වෙනුවෙන් තමන් වෙනුවෙන් කෝකුණක් තමයි පින් කියන එකේ නරකක් නැහැ. නමුත් මේ එක්කෙනෙකුට අනිවාර්යෙන් මතකවස්තයක් දෙන්න ඕනේ. ඒක මැරුණාට පස්සේ දෙන්න ඕනදී ඒව නිකන් අනවශ්‍ය කතා. මැරෙන්න chance එක මැරෙන්නේ පොට්ට ඉපදෙන්නේ පොට්ට chance එකකින් නම් අපිට ඕක අහවල දෙය තියෙන්න ඕනයි කියලා ඕකට කාටද කියන්න පුළුවන්? අපි මේ ඇවිල්ලා තියෙන පොට්ට chance එකකි. ඊට පස්සේ මේ මම පිරිමි කෙනෙක් වෙන්න ඕනේ මගේ අම්මා තාත්තා බුද්ධ ආගම වෙන්න ඕනේ නැත්නම් මම මරණයට පස්සේ අටපිරිකර පූජා කරන්න ඕනේ එහෙනම් මරණයත් එක්ක විපත්‍යත් එක්ක අටපිරිකරකුත් පහළ වෙන්න eBay එහෙම නැත්නම් මතක වස්තුකුත් පහළ වෙන්න eBay බොරු මේවා අනේ මේ ගිහිල්ලා කියන්න එපා අනේ මං අරසා කරන්න මේ බොරුව නම් බොරුව තමයි ඒ බොරුවක් අපිට බොරුව බව තේරෙන්නේ මේ භාවනා කරනකොට විතරයි. එහෙම නැත්නම් ගස්කල් පපා සරණ යනවා. ගින්දර සරණ යනවා, ගස්කල් සරණ යනවා, මිනිස්සයා බය තර්ජන වුණාට පස්සේ මේ භාවනා කරනකොට තේරෙනවා අපිට බරදර බය තර්ජන එන්නේ සතිය නැති නිසා. ඒ සතිය අටපිටිකරෙන් පූජා කරන්නත් බෑ, මතක වස්ත්‍රින් කරන්නත් බෑ. එහෙම තියා ඔක්කොමත් අතල භාවනා කරත් සතිය ගන්න බෑ. එيشයි සතියෙන් ගන්න වැඩ පිළිවෙල මතක වස්ත්‍රින් හරි මේ කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒ නිසා අම්මගේ තනින් කිරි බොනවා වෙනුවට රබර් සූප්පු ඕරපුවාම එහෙනම් බඩ පිරෙන්න eBay. රබර් සූප්පු ඊරුවට බඩ පිරෙන්නේ නැහැ බබා නැළු වුණාට. ඒ නිසා මෙවුවා නිකන් පසු කාලේ නැති වෙච්ච මේ රබර් සූප්පු තමයි. නමුත් දැන් ඉතින් ඒක බබා නලවන්න වෙන එකක් නැති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ දේවල් මම දැකලා තියෙනවා අපි ලොකු සංස්කෘත පූජා කරනවා. ලොකු සංස්කෘත අනුමත කරනවා ගන්නවා. කියන්නේ පූජාවක් ප්‍රශ්නයක් නැහැ නේ. නමුත් ඒක නිකන් අනිවාර්ය කාරණා කරගෙන නිකන් ලයිස්තු හදන්න යන්න එපා. ඒවා මේ භාවනා කරන අයගේ අයිට ඒවා නිකන් බර කතා මේ ඉසේකක් අනවශ්‍ය බර. ආශ්වාස ප්‍රශ්වාසයේ මුලමදාගදී දැනගන්නේ කෙසේද? බාහිරින් හුස්ම එනවා වදිනවා ඇතුළට යනවා මේ පහට අගමුල මැද මේ මට පහදා දෙන්න මම මේ ඉතාම අනුකම්පාවෙන් ඉල්ලනවා මේ ආශ්වාස ප්‍රශ්වාසයේ මුල මැදාග නැතුව වැටේ හැටි මට කියන්න. එතකොට මට පුළුවන් ඒ මාර්ගයෙන් මේ මුල කියන්නේ මේකයි මැද කියන්නේ මේකයි කියන්නේ. ඒ නිසා මේකට මට අවශ්‍යයි ආසත් ප්‍රසවාස ආනාපානසති භාවනා කරනකොට තමන්ට දැන් ඉන්නේ ආස්වාසේ ප්‍රසවාසික නෙවෙයි ශබ්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි කියලා වැටහෙනවද? ඒ නැත්නම් ප්‍රසවාසික කියට පස්සේ මම ආස්වාසේ නෙවෙයි කියලා වැටහෙනවද කියලා අන්නේ ඒ ටික කියන්නේ නැතුව අමාරුයි මේ මුල බඳාග පෙන්නන. ඒ නිසා මේ මේ එක්කෙනෙක්ගේම ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේ ඒ නිසා ඒකට උත්තර ලැබෙනවා නම් අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. කෙනෙක් කෙනෙකුගේ මරණින් පස්සේ සුගතිගාමී වීමට සෝවාන් ඵලයේම සිටිය යුතුද? අපරු අපරු තුනක් එදෙනා බූ ර ව මට තේරෙන්නේ කෙරෙහි පැහැදීමට හැකිනම් අප්‍රමාණව අප්‍රමාණ පැහැදිලිතා අති ගෞරවේ මේ කිසිේත්ම මොනම හේතුවක් නිසාවත් නොවෙනස් වෙනවා නම් ඒම නිවට මාර්ගයක් සැලසෙනවා නොවේද අනුත්තරීය අනුත්තරීය සූත්‍රයේ දේශනා කළ පරිදි අපට ඉන් ලැබෙන අපේ සංස්කාර සංසාරේ කෙටි කරගන්න මාර්ගය වන්නේ නැද්ද ඒ වගේම සෝතානුගත සූත්‍රය සූත්‍රයත් පහදා දෙන්න. මේ කියන්නේ මට ප්‍රශ්නේ තේරුම් ගන්න අමාරුයි. මුල් ටිකේ කියනවා කෙනෙකුගේ මරණයෙන් පස්සේ සුගතිගාමි වීමට සෝවාන් ඵලයේම පිහිටිය යුතුද? නෑ, එහෙම එකක් ඇත්තේ නෑ. සෝවාන් ඵලයේ පිහිටියට පැටියොත් ආයේ කවදාකවත් අපාගාමි වෙන්න භවයේ පිළිබඳව ස්ථිරතාවයක් ඇති වෙනවා සුගතිගාමීමයි ඉහළටමයි. නමුත් සාමාන්‍ය දාන සීල දෙක තියෙනවා නම් ඊගාව භවයේදී බොහෝ විට සුගතිගාමි වෙනවා දෙන දානීය ශීලයේ ප්‍රමාණය හැටියට. ඒ නිසා සෝවාන් මාර්ගෙන් තියෙන ස්ථිරකමක් ඇති වෙනවා. මේකෙත් බුද්ධ ධම්ම සංඝ කියන එක වෙන්නේ නැති බූ ර ව කියලා ලියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පැහැදීම හැකිනම් අප්‍රමාණ පැහැදීම හා අතිගෞරවය ගෞරවයේ මේ කිසිසේත්ම මොනම හේතුවක් නිසාවත් නොවෙනස් වෙනවා නම් එයට එම නිවනට මාර්ගයක් සැලසෙනවා නොවේද පැහැදිලිව මේ කියන්නේ වෙන බුද්ධජාන් වහන්සේ කෙරෙහි වෙනකොට වෙන කෙනෙකුට පහදිනවට වැඩිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලිුණා උතුම් නමුත් ඒක පැහැතුන පමණින් නිවනට යන්නේ පැහැදිච්ච කෙනා විසින් ඊගාවට කළ යුතු දේ ධර්ම ශ්‍රවණිය ධර්ම ශ්‍රවණිය කළ යුතු කෙනා විසින් ඊගාවට කළ යුතු දේ යෝනිසෝ මනසිකාරය ඊගාවට කළ යුතු දේ භාවනාව ආදී කෙරුණ නැත්නම් පැහැදීම් පමණින් මේ නිවනට මාර්ගයක් නම් සැලසෙනවා ඒක ප්‍රයෝගයෙන් සලස ගන්න ඕනේ. අනුත්තරීය සූත්‍රයේදී දේශනා කළ ප්‍රති අපිට ලැබෙන අපේ සංසාරයේ කිටි කර ගන්නා මාර්ගයක් වන්නේ නැද්ද? මාර්ගයක් කරගන්න ඕනේ හැබැයි ඒක. උපයන්න ඕනේ. ඒ වගේම සෝතානුගත සූත්‍රයත් පහදා දෙන්න. අපි අතර මේකෙදි සූත්‍රය නිර්වචනය කරලා තියෙන්නේ ඒ අනික් දේවල් අපිට ඉතින් සාකච්ඡා කරන්න අවස්ථාවකුත් නැහැ. ඉල්ලීමක් කරාට මම හිතන්නේ අපිට ඒකට ඒ සඳහා වෙලා තියෙනවා කියලා. ඊගාව කොටස ආනාපාන සතිය පටන්ගෙන පොඩි වේලාවක් වේලාවකින් බොහෝ ඉන්ද්‍රියන්ගේ ඉදිකටු අයින ස්වභාවයක් විශාල වශයෙන් දැනේ. බොහෝ ඉවසීමකින් ටික වේලාවක් දරාගෙන සිටියත් සිටීමෙන් එනැති වී යයි. මේ දැනෙන්නේ උඩුකයේ. මේට හේතු පහදා දෙන්න. හේතු පහදා දෙනවට වැඩිය ප්‍රශ්නයක් වශයෙන් අහනවා තියෙන්නේ මේ වෙලාවේදී මම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. කල යුත්තේ ඉතින් අර මුල් ප්‍රශ්න දෙකේදී කිව්වා වගේ ඒ තියෙද්දි ආනාපාන බලනකොට ඒ කියන්නේ කයේ තැන් තැන් වල নানা විදිය සංවේදන මතුවේදී ඉදිකට වයින් සංවේදේ මතුවේදී ආනාපානයත් එක්ක සම්බන්ධය පවත්වාගෙන යනවනම් අපි මේ අවස්ථාව හරහා ගියා වෙනවා විනිවිද ගියා වෙනවා එහෙම නැතුව මේ හේතු හොයන්න ගියොත් අපේ ආනාපානෙ කැඩෙන්න පුළුවන් සතිය කැඩෙන්න පුළුවන් එන හරියක් හේතු තේරෙන්නේ චින්තාමය භාවනාමය කියලා විශ්වාසයක් නැහැ. ඒ නිසා ඒක උනන්දු කරන්න යන්න හොඳයි. ඊටාම සුළු දින කීපයක් ඔබ වහන්සේ අපිට අර්ථෙන් ධර්මයෙන් විශේෂ දේශනා කළ බැවින් අපි ඔබ වහන්සේට බොහෝම පින් දෙනවා. ඔබ වහන්සේගේ දේශනාවලදී හරිමේ යථාර්ථවාදී නම් තවත් ධර්මයට බොහෝ ලංවීම රුද්‍රණාංශයට වඩා වඩා ලංවී ලංවී සිදු වුණා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝාස ලැබේවා. ඔබ වහන්සේට තුන්වන්ගේ අනන්ත ගුණ බුදු ගුණ බලයෙන් පතන බෝධිකින් උතුම් නියොනිම්ම සැරසීවා එසේම වේවා කියලා කියනවා. ඔව් එතකොට මේ අර සූත්‍ර වගේක් පිළිලා තිබුණා. මේ වෙලාවේ මම හිතන්නේ අපි ඒක සලකා බලන තරම් අපිට වෙලා තියෙනවයි කියලා. කර්ණේ ස්වාමීන් වහන්සේ ඊට හොඳින් පරයන්ක පාන භාගයක් පමණ කරගෙන යද්දී නිින්දයයි. අවදිවන්නේ සද්දයක් ඇසීමෙන් නැවත ඉක්මනින් ආනාපානට වැටේ. වරින් වර නිින්ද යන්නේ සතිය අවදි වීමෙන්ද විදි අඩුවෙන් යන බව කර්ණාවෙන් මෛත්‍රීන් පහදා දෙන සීක්වා. ඒ නිසා මට සාධාරණ සැකයක් තියෙනවා. අපි අර එහා පැත්තේ කැලේ භාවනා ශාලාවක් ඇදුවොත් අය භාගින්වත් ඇරෙයිද නැහැ. ඒ සද්ද නැතුව යනවා. දැන් මෙතෙන් නම් හිටපු ගමන් බල්ලෝ ගා ගහනවා චුට්ටන් දර බලනවා මොකක් හරි එකකින් ඇවිල්ලා කරකිලා අතහැරෙනවා. නිල්ලම හදන වෙලාවේදී මේ වගේම තමයි ඩිල්ලම් භාවනා මධ්‍යස්ථානයේ පල්ලේ පඩිසුණක් පල්ලේ කුස්සියේ. කල්ලි නැති නිසා එකම ශාලාවේ හැදුවේ. ඉතින් ලීල ලීල සෙනසුන් ඩෝංගල් පොල් ගිරියක් බලනවා. දර බලනවා. රත්තිචි තෙල් වලට උණු චාස් ගාලා මේ රති රතුරු උණු දානවා. ඉති ඕක අල්ලි කරදරයක්. පස්සේ මේ ගොඩින් භාවනා කරලා කරලා අන්තිමට ගොඩින් මාත් හිතාගත්ත ගොඩින් මාත් කියන මං හිතුවල මේ වැඩේ හරියන්නේ නැහැ ඉතින්. යන්තම් පැත්ත කරලා විවේක වෙලා භාවනා කරන්න ගියාම මේ සද්ද ඇහෙනවා කියලා. පස්සේ ටික දවසක් ගියාට පස්සෙලු තේරුනේ මෙතන ගියාට පස්සේ හුඟ දෙනකොට නිින්ද යනවා ඇහැරෙන්නේ අර සද්දෙට විතරයි. ඒක නිසා හොඳ වෙලාවට කුස්සිය ළඟ තිබ්බේ කියලා ඒ කුස්සිය වටිනාකම. හැබැයි නීලසෙන්ට ඇහෙන්න කිව්වේ නෑ. සද්ද ඇහෙන්න තියෙනවා. ඒක නිසා ඔය හැම අහක දාන හැම මේ මීකුණෙමුත් වැඩ ගන්න එකයි තියෙන්නේ. භාවනා කරන්න ගියාම පුළුවන් තරම් ස්වභාවික පරිසරය ගන්න ඕනේ. පටන් ගන්නකොට අපි ටිකක් අර විවේකී පරිසරය ගත්තද? නමුත් මෙතන ප්‍රශ්නයක් අහනවා වරින් වර නිින්දන්නේ සත්‍ය අඩු වීමෙන්ද විදි අඩු වීමෙන්ද යන බව කරුණාවෙන් මෛත්‍රීන් පහදා දෙන සීක්වා. ඉතින් මේක විස්තර කරනවා නම් අර භාගයක් පමණ යද්දී නිින්ද යන ගතිය හැම පරියන්කයෙන්ම තියෙනවා නම් මේ නිින්දට සකස් වීම නිින්දට කලින් හිතගත් දෙකේ සකස් වීමක් සිදු වෙනවා. මේව සංසුන් වීමක්, tempat වීමක්. අන්නේ ලකුණ අල්ලගත්ත දවසට තමයි රෝග ලක්ෂණ අල්ලගත්ත දවස තමයි මේකට බෙහෙත අවුවේ. ඒ නිසා මේ tempat වීගෙන එනකොටම අපේක්ෂා කරන්න ඕනේ තව පොඩ්ඩකින් මගේ හිත lessලා යනවා. lessලා ගියාට පස්සේ එක්ක ආනාපාන අරමුණ ඇතුළට හිත වැටෙනවා නැත්නම් භාජනෙන් පිටතට හිත වැටෙනවා. අනේ ඒක Tamanට සපේලා කියන්න පුළුවන් නම් කමඨාන සුද්ධ කළ දෙන්න පුළුවන්. ආනාපානිය ඇතුළට වැටුණා නම් ගැස්සිලා අවදි වෙච්ච ගමන් ආනාපානෙමයි හම්බ වෙන්නේ. ආනාපානෙන් පිටතට හිත ගියා නම් අවදි වුණාට පස්සේ ආයාසයෙන් ඕනේ ආනාපානට දාන්න. ඒ නිසා යන වෙලාවේදී නිින්දට යන වෙලාවේදී සැලකිලිමත් වෙන්න ඕනේ දැන් මේක අත්වෙච්ච ඉටි ටිකක් සීතල වේගනේ එන්න වගේ ඒක ගුලි වේගනේ එන ගතිය තේරෙනවා. එතකොටම ලෑස්ති වුණොත් බුද්ධ ජානනාංශගේ එකම උපමාවයි තියෙන්නේ සංඥා වෙනස් කරපන් කියලා. ඒලාදී හිත ඒකට නැමිලමයි තියෙන්නේ. නින්දට ගරු කරන හිතක් තියෙන්නේ. අන්න ඒක කැඩුවොත් ආයෙත් ඉටි ටික රත් වෙලා එනවා වගේ එනවා. එක. දෙක නින්ද ගිහිල්ලා හිත වැටලා තියෙන්නේ මූල කර්මස්ථානය කියන බිම්බීම කිලිම ආනපනය. ඇතුළටද එහෙම නැත්නම් පිටතටද කියලා අවදි වෙච්ච ගමන්ම චෙක් කරන්න. අවදි වෙන්නේ ආනාපානෙත් නම් හෝ මූල කර්මස්ථානෙත් නම් හිත තිබිලා තියෙන ආනාපානෙ ඇතුලේ. එහෙමනම් ඒක නින්දකුත් නෙවෙයි කෙලෙසනින්දක් නෙවෙයි හිත සැඟවි ගැනීමක් කරලා තියෙනවා. විතර මොනකට ගිහිල්ලා නැවත ආනාපානෙ ගන්න ආයාස කරන ඒ කෙලෙසනින්දක් වෙන්න ඉඩ තියෙනවා. අරමුණින් ගිලිහිලා සතිය ගන්නවා වෙන්න ඉඩ තියෙනවා. නිසා මේක නැවත නැවත ප්‍රශ්න නොකර නැවත නැවත පරීක්ෂා නොකර විනිශ්චයකට යන්න බෑ. හොඳ පැත්ත වෙන්න පුළුවන් නරක පැත්ත වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට මම දැකලා තියෙන හොඳ පැත්ත තියෙන්නේ නමුත් යෝගාවචරය අසුවිරු ඥාන නැති නිසා ඒ වගේම මේක හොඳට පරීක්ෂා නොකරන නිසා ලේසියට නිින්ද කියලා බාර දුන්නට විනිශ්චය කරලා බලන්න ඕන. පිරිසුදු කරලා බලන්න ඕන. ඔබ වහන්සේ පැවසුවා නිතරම විතක්ක ਵਿਚාර වැඩ කරන බව අපකල යුත්තේ හොඳ හෝ නරක ඒ විතර්කයන්ම විතර්කයන් සතියෙන් බලා සිටීමේදී කරුණාවෙන් පහදා දෙන්න. ඒ ඒ දැන් ওই විතක්ක ਵਿਚාර දෙකත් ඇත්තටම සම්බචිත්ත සාධාරණ කියලා හැම හිතේම පහළ වෙන වේදනා සංඥා චේතනා මනසිකාර පස්ස චෛසික නම් අනේකීම පහළ වෙනවා. පස්ස පංචමක ධර්ම කියලා කියන සම්බචිත්ත සාධාරණ කියලා කියනවා. ඒත් එක්කම තව චෛතසික ටිකක් තියෙනවා බොහෝ විට පහළ වෙනවා. මේ විතක්ක ਵਿਚාර අහුවෙන්නේ අන්න මේ බොහෝ විට පහළ වෙනවා හැම වෙලාවෙම කියන්න බෑ. නමුත් මේ ඔය චිම්මූලක සූත්‍රය සමිද්දි සූත්‍රය කියන සූත්‍ර දෙකේදී සර්වචන ඒ දෙකම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සහ සමිද්දි ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශන ඒකේ තියෙන හැම හිතේම සතියක් තියෙනවා කිසිම හිතක් සතිය නැති බව නැති සතිය නැති හිතක් නැහැ නමුත් මේක දන්නේ නැති නිසා සතිය නැහැ කියලා අපි නිකටල්ලේ තියන පශ්චාත්තාප වෙනවා. සතිය හැම හිතේම තියෙනවා කියලා දැනගත්තොත් සතෙක් මරනකොට වුණත් මලක් පූජා කරනකොට වුණත් සතිය තියෙනවා. ඒක සමාදන් වුණොත් ඉවරයි. සමාදන් වෙන්නේ නැති එක නා කියන සද්දයක් ආව සතිය කරනවා කියන්නේ. ඉතින් සද්දයක් කියලා හිත කැඩිච්ච බව දැනගන්නේ සතියේ. සතිය කැඩුනායි කියලා දැනගන්නේ සතියේ. අන්නේ විදි මේක හරි පැත්තට දාලා බැලුවොත් manussකම කියන්නෙම විශාල ලාභයක්. අපි කරලා තියෙන්නේ ඒකෙට තියෙන අර නරක පැත්ත බල බල චෝදනා කර යුතු පැත්ත බල බල අයියෝ සතිය භාවනා යන්න යන්න සතිය කැඩෙනවා තීරණ පටන් ගන්නවා. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. තමන්ගේ සංවේදීකම වැඩි වීම. ඉතින් කලාතුරකින් කියන තමයි ඒක හරි පැත්තට හිතන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරනකොට බණ අහලා අර සක්කෝ කියන හැකි සංඥාව නිතර වඩන්න. ඒ නිසා සතාධිපතිය සතිය හැම හිතකම අධිපතිකම් කරනවා. නමුත් අර තන මේ තණ්හාධිකකම නිසා අපි ඒක ඒ විදිහට බාර ගන්න නැති වුණොත් සතියට වැඩේ කෘත්‍ය කරගෙන යන්න බැරි වෙනවා නැත්නම් සතිය හැම හිතකම තියෙනවා කියලා දැනගන්නවනම් අපිට තියෙන්නේ යාට නිසි ආසනේ පනවලා දෙන එක විතරයි. මිනිහ ආසනේ ගන්නවා. එයා මේ විශ්වාස භංග යෝජනා දාලා පරද්දන්න පුළුවන්. ඒක තමයි සංස්කාර වලින් කරන්නේ. සංස්කාර හැම වෙලාවෙම බලනවා සතිය ආසනෙන් එලවන්නේ. අර විශ්වාස භංග යෝජනා දාලා සතිය අයින් කරන්න. මොකද සතිය එච්චර වර්ණවත් චරිතයක් නෙවෙයි. නමුත් සතිය නැති කරන්න බෑ. ඒ විතක්ක ਵਿਚාර වගේම සතියක් තියෙනවා. ඉතින් ඒකෙන් දැනගත්තාම මගේ හිතේ ස්වභාවික නැතිය ස්වභාවික ඇදී යාම කොහටද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ විතක්ක ਵਿਚාරවල දැක ගැනීමෙන් තමයි. විතර්කයන් වේගයෙන් අල්ලන විට අඩු කර ගැනීමට කල යුතු කුමක්ද? ඒ නිසා මේ ඒක විතක්ක సంతාන කියලා සරුවත්ංශේ සූත්‍රයක් සඳහන් කරලා තිනවා. ඒකදී උපමාවක් දෙනවා. මේ හදිසි කලබලයක් වෙලා රට්ටු සේරම දුවනවා බෝම්බයක් ගහලා හරි මිනිස්සු ගඟේ වැටලා මැරලා හරි මොකක් හරි. දැන් තමනුත් දුවනවා. ඒ දුවන ගමන් මේ මිනිස්සු භාවනා කරන කෙනෙක් නම් ඊට කල්පනා කරන්න පුළුවන් දැන් මේ මම ඒ මනසය දැන් වැටිලා මැරිලා ඉවරයි. දැන් මේ හතිගුණින් දාගෙන දුවලා ඉති වැඩේ මොකක්ද? මට ඕන නම් මට හිමීට ගියාට ප්‍රශ්නයක් නැහැ. කියලා අර දුවන වේගය අවශ්‍ය නැහැ හිමීට යන්න පුළුවන්. මොකද දැන් කොහොමද ඔය ගිය පිස්සු ආපහු එනවනේ එන මිනිහට කියන්න කවුරුත් බල බල ඉන්නේ ඔක්කොම දැක්ක කට්ටියනේ. ඊගාමනස දැකපු ගමන් අරක වර්ණවත් කරලා කියනකම් අර ගිය ගමනේ වටිනාකම මොකොත් නැහැනේ. එතේ එන හැම එක්කෙනාටම කියන නිසා හිටියානම් අර මනසවිල කියනවා. ඉතින් ඒක නිසා හිමීට ගියාට කමක් නැහැ. හිමීට යනකොට හිතනවලු හිතන්න කියනවා යනවට වැඩිය හොඳයි හිටගෙන ඉන්න යනවා හරිනේ. අර ගිය කට්ටිය තව කොඩ්ඩෙන් එනවා ඇවිල්ලා ඔක්කොම දෙනවා අර අර වැඩි ලස්සනට දෙනවා. ඒ විතක තින්නකොට හිතනවලු හිතන්න කියන හිතගෙන මොකටද කරදර ඉඳගෙන හිටියාම හොඳයිනේ කියලා. ඉඳගෙන ඉන්නකොට කල්පනා කරන කියනවා සැතපුණාම හොඳයි කියලා. ආන්නේ විදිහට හැම වෙලාවෙදීම විස්්‍රාම වෙන විවේක වෙන බුද්ධකලාව වෙන විදිහක් කල්පනා කරන්න. එතකොට දෝගෙන් දුවන විතක්ක කමෙන් අඩු වෙනවා. අපි කරන්නේ මොනවද? අර බයිනරි ලෙවුන්ට ඉනිමම් බඳිනවා. මෙන්න දඟලන විතක්ක වලට තවත් කය වෙලා බය වෙලා සැක කරලා විතක්ක වැඩි කරන නිසා විතක්ක සංධාන සූත්‍රයේ ඒකෙදි ක්‍රම හයක් සරුවත්තරන්සේ පෙන්නනවා. ඒ විතක්ක නැත කරනවා නිදර්ශනය තමයි පෙන්වන්නේ මේ මෙච්චර වේගෙන් තුල මොකද්ද මේ හදිස්සිය. ඒක නිසා ලොකු සංචින්න කාලේ කියන්නේ වැඩක් කරනකොට නැවතිල්ල කරන්න. අතියෙන් කරනවා නම් ඒ තරම්ම දැඩි තණ්හාවක් තියෙනවා. ඒ තරම්ම දැඩි මාන්නයක් තියෙනවා. ඒ තරම්ම දැඩි දෘෂ්ටියක් තියෙනවා. නැවතිල්ල කරනකොට ඒවා තියෙනවා නමුත් කඩ කඩ වෙවි යන. නිසා විතක සංතාන සූත්‍රය මම හිතනවා මේකට හොඳ උත්තරයක් කියලා. එක්තරා යෝගාශ්‍රමයේක් අවසුවේ තමා පුණ්‍යමය කටයුතු වලදී යෙදීමේදී චේතනාවක් තිබිය යුතුම බවයි. මා බොහෝ විට මේකේ ඥාතින් පිම්පිරිසේ කටයුතු කරන නමුත් ඕපැවචේ තමා ගැන චේතනාවක් ඇති කර ගන්නා ලෙසයි. එසේ කිරීම අවශ්‍යයි. අවශ්‍ය නම් කමලාකාරී චේතනාවක් ඇති කරගත යුතුද? ප්‍රශ්න දිහා බලනකොට ගනු මේ මොකද්ද මේ සාකච්ඡාවක වෙච්ච එකක් සඳහන් කරලා තියෙන්නේ මේ ලියන්න ඥාතිගේ පින්පැමිණීම ගැන කටයුතු කරනවා එහෙම නැත්නම් ඔහුගේ යුතුයකම් ඉෂ්ට කරනවා අර කියන යෝගාශ්‍රමයේ කියන යෝගාවචරයක් ඉන්නම වෙන්න ඕනේ. ඒ සඳහා යා සඳහා කරලා තියෙන්නේ තමා ගැනත් චේතනාවක් ඇති කරගන්න ලෙසට. එසේ කිරීම අවශ්‍යද? කියන්නේ තමන්ට ජීවිතයේ තේමාවක් අවශ්‍යද? තමන්ගේ ජීවිතයට අරමුණක් අවශ්‍යද කියන වගේ එකක් තමයි අහන්නේ. ਸਰවඥාසික උත්තර හැටියට ඔව් තමයි. තමන්ට මම නිවන් දකින්න ඕනේ, මගේ සුභ සිද්ධිය, අර්ථ සිද්ධිය බලන්න ඕනේ කියලා චේතනාවක් අවශ්‍යයි. අවශ්‍ය නම් කවර ආකාරයේ චේතනාවක්ද ඇති කරගත යුත්තේ කියන එකට ඍජු කෙලින් උත්තරයක් නැහැ. පින් කරන්නේ නැති මනුස්සයා පින් කරන්ඩ චේතනා කරනවා. පින් කරන මනුස්සයා ආදි කුසල් කරන්න ඊට වඩා හොඳ පින් කරන්ඩ චේතනා ඇති කරනවා. ඒ හොඳ පින් කරන එක නා සීලය රකින්න චේතනා ඇති කරනවා. සීලය කරන එක නා සමාධිය ඇති කරන් චේතනා කරනවා. සමාධි කරන එක නා ප්‍රඥාව ඇති කරන්ට චේතනා කරනවාද ප්‍රඥාවදී තමයි අපි මේ සූත්‍රයේදී සාකච්ඡා කරේ චේතනාවක් ඇති කර ගන්නකොට මට චේතනාවක් නොවේවා අන්න එදාට නිවන් ඒක හරි අමාරුයි අර මුලින්ම පිංකම් කරන්න ඇති කරන චේතනාව ආරහා දිනු වෙලා ගිහිල්ලා කිසිම චේතනාවක් ඇති නොවන ඇති නොකිරීමට ගන්න චේතනාව තමයි ඒක මේ සාමාන්‍ය තර්කයට අහුවෙන්නේ නැති මේ චේතනා සූත්‍රය ඒක තමයි මතකල දෙන්නේ ඒක හැබැයි මේ විදිහට ප්‍රසිද්ධ ඔච්චර ජනප්‍රිය එහෙම නැත්නම් සාදරයෙන් පිළිගන්න අදහසක් නෙවෙයි. නමුත් වැඩේ සිද්ධ වෙන්නේ චේතනාවක් ඇති කරගන්න ඕනේ. නැවත චේතන ඇති නොකිරීමට ඒක නිසා මම අර මට මතකයි මම බලාපොරොත්තු බලාපොරොත්තු කියන ආටිකල් ඇතුළේ ඒක ඔය මේ ඒ අර ඇමරිකා හිටු ඇටරුම් වගේ ලියපු එකක්. ඒක ඉංග්‍රීසි එක සිංහලට දාලා තිබුණා. කවදා හෝ බලාපොරොත්තුවක් ඇති කර ගන්න ඕනේ මගේ සීළු බලාපොරොත්තු සුන් වේවා. අන්න එදාට ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. අපි දැන් තියෙන මේ බලාපොරොත්තු ඉෂ්ට වේවන කියන ඉෂ්ට වේවා කියන හැම එකම පරිදි. නිසා කවදා හෝ මගේ සීළු බලාපොරොත්තු සුන් වේවා මමත් සුන් වෙලා නාසමාපෝ කියපු දවසේ හකියි. විනාශ වෙලා කෙල වෙලා පළච්චාවයි කියපු දවසේ වෙන්න මොනවාක්වත් වෙන්නේ නැහැ. වෙන්නෙත් නැහැ. එතකොට වෙන්නේ හොඳ ටික විතරයි. එතකොට පේනවා අපි ඉල්ලන්න ඉල්ලන්න දෙන්නේ එපයි කියපු දාසේ එන්න පටන් ගන්නවා. ඒ අතරමැද මාරේදී මේ ප්‍රතිපදා පිරෙනවා නම් බුදුරජාණන්සේ දිවතානපස්සන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒ මේකේ තියෙන පිස්සුව කියන්නේ පුතඥය කොච්චර දෝ දඟලනවා මහන්සි වෙනවා කවදාකවත් ඇති වෙන්නේ රහත් වෙන්න වෙන්න කිට්ටන සීළු දැඟලීම් නැතර කියන නැති ඉවර වෙනවා පිරිච්ච විඤ්ඤාණයක් බාටපත් වෙනවා. එනිසා ඒක පුත්තජනයට හිතන්නවත් බෑ කොහොමද ඒ චේතන නොකිරීම හරහා සීළු බලාපොරොත්තු සුන් මේ ඉෂ්ට වෙන්නේ කියලා ඉතින් මේ ධර්මයට නිසා නෛර්යානික ධර්මයි කියලා කියනවා. විතක්ක ਵਿਚාර පීචිතිකකගත යයි අසාතිබේ ඊයේ ඔබ වහන්සේගේ දේශනා සවිතක්ක සවිචාරාදී වශයෙන් කියන විතක්ක සහිත විචාර සහිත කියන එකයි සවිතක්ක සවිචාර කියන්නේ ආදී වශයෙන් සඳහන් කළා කරුණාකරමේ නැවත පහදා දෙන්න මැනවි. කියන්නේ විතක්ක විචාර දෙකම තියෙන හිත් තියෙනවා. විතක්කේ පමණයි විචාරේ නැහැ. එන විතක්කේ තියෙන ਵਿਚාර නැති සවිතක්ක අවිචාර කියන එකක් තියෙනවා ආය විතක්ක විචාර දෙකම නැතිව තියෙනවා ඉතින් ඒ විස්තර කරනකොට සකාරය ඉදිරියට දාන්න තියෙනවා කියන අදහස ගන්න. ඊයේ බණ්ඩ සඳහන් කළේ ආනාපානයේ අතරම තිබෙන ගැප් එක පහන් දැල්ලක් අපට නොපෙනවාම නිවි නිවි දැල්ලෙනවාසේද විදුලි බුලක ෆ්ලොරසන්ට් එකකත් මෙසියයි මම සලකමි එසේම શબ્දයක් අහන්න වැදින්නේද කැඩි කැඩි නේද මේ හරිද මේ මේ වේගින් ඇති වී නැති වී යන ෆ්‍රීකවන්සි මෙන්ද ආනාපානයේ අතරක් තිබෙන්නේ එහෙම තමයි ඒක හරියට මේ පිඟංගඩොල් වෙනකොට ඔය පිඟංගඩොල් කෑලි කෑලිනේ දැන් හල්කලා තියෙන්නේ. දැන් මේ පැත්තෙන් ගත්ත කුණු ටික එහා පැත්තට නැකම ගෙනියන්න පුළුවන්. නමුත් මේ අතරමැද හැමතැනම ගැප් එකක් තියෙනවා. මේ වගේ ලෑලි පිට කරලා ගහපුවාම ඔක්කොම වැඩ ඉවරෙච්චාම එහා පැත්තෙන් පටන් ගත්ත දූවිලි ටික මේ පැත්තට යනකම් ලෑල්ල ගානට පොලිෂ් කරනවා. නමුත් අවුරුදු 20ක් යනකොට අර කතර ගැප් වෙනවා. ගැප් වෙනකොට අතනින් කුණු ටික ගත්තට මග වැටෙනවා. මෙහා පැත්තට ගන්න බෑ. කුණු නැති වෙලා වතු ගෑවත් කුණු එනවා. අර ગેප් එකෙන් එළියට එනවා. ඒ වගේ මේ හැම එකක්ම පුරුද්දලා හදලා තිනවා කියන එකයි මේකේ මේ ගම්ම්‍යාර්ථය. ඒක ලියලා බලන එක, පොදිය ලියලා බලන එක තමයි විපස්සනාමින් කෙරේ. ඝණයක් වශයෙන් පෙන්වන දේ ඝණේ ලියලා බැලිල්ල තමයි අතරමැද ગેප් එක කෙනකින් අදහස් කරන්නේ. මේ භාවනා අරමුණේ සීහ පීඩා තිබෙන සෑම මොහොතකදීම කෙලස් කැපීමත් නොයිපදීමත් සිදු වෙනවාද සතිය තියෙනවනම් කෙලෙස් එනකොට කෙලෙස් එන බව දන්නවා නැතිකොට දැරි බව දන්නවා ඒක හරියට මේ හොරකම් වෙන තැනක රහස් පොලිසිය කෙනෙක් දැම්මට පස්සේ ස්වභාවයෙන් වෙන හොරකම් අඩු වෙනවා පොලිස් කාර්යය දානවට වැඩිය ඒකල ප්‍රසි ඒක අප්‍රසිද්ධිය ප්‍රසිද්ධ වෙන්න අරින්නවා දැන් රහස් පොලිසිය දාලා තියෙන කියලා එතකොට අඩුයි එහෙම නැත්නම් සුපර් මාකට් වල එහෙම වීඩියෝ කැමරා එකක් දාලා තිබ්බහම සාමාන්‍යයෙන් හොරකම් ලංකාවේම 95ක් අඩු වෙලා තියෙනවලු ඒ වීඩියෝ කැමරා එකෙන් විතරයි. ඒ කියන්නේ මේක නිරීක්ෂණය වෙනවා. නිරීක්ෂණය වෙනම නම් ඒ කියන්නේ ඒ ප්‍රකාශ වෙනව නම් මතුවෙන්නේ සත්‍ය විතරයි. හැංගෙනව නම් මතුවෙන්නේ පව් විතරයි. ඒ නිසා බුදුචාන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ තථාගතප්ප වේදිතෝ භික්ඛු භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නවියන් පටිච්චං සර්වචන්නාංශයේ විසින් දේශනා කළද මේ ධර්මයේ විවෘත කරන්න කරන්න බබලනවා වහන්න වහන්න කෙලසෙන. ඒ වගේ තමයි මේ සතිය සතිය ආලෝකේ වැටෙන්න වැටෙන්න ධර්මයේ ඉදිරියට එනවා අධර්මයේ යට යනවා. අකුසල් එන්නේ නැහැ. ඒ නිසා සතියේට මහා පුදුමාකාර බලයක් තියෙන චෛතසිකයක්. අවසරයි ස්වාමීන් වහන්සේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය යන පිළිවෙලින් සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවමද ආර්ය මාර්ගයේමද සෝපා සෝතපන්න වීමද සීල චිත්ත ධිට්ඨි විසුද්ධිය සම්පූර්ණ වීම ප්‍රමාණවත්ද මේක නම් අර සීල සමාධි ප්‍රඥා නම් තමයි නමුත් සෝවාන් වීම සඳහා සත්‍ය විසුද්ධියම අංග සම්පූර්ණ වෙන්න ඕනේ ඒකමයි සකදාගාමි අනාගාමි අරියත් වෙනකොටත් ඒක නිසා පළවෙනි මාර්ග ඥාන ලැබීමේදී ditthi visuddhiයට විතරක් ගියාට මදි. පරයන්ක භාවනාවේදී සද්ධාව හා ප්‍රඥාව රණ්ඩු කරන්නේ කෙසේද? කරුණාවෙන් මෛත්‍රීන් පහදා දෙනසේක්වා. ඒ කියන්නේ භාවනා කර කර ඉන්නකොට වරින් වර මේ අනුන්ට උදව් කරන විට අම්මට තාත්තට මේ බණ කියලා දෙන වගේ දේවල් මතුවෙන්නේ සද්ධාවෙන්. නමුත් එතකොට භාවනා ප්‍රඥාව කැඩෙනවා, බාධා වෙනවා. ප්‍රඥාවෙන් අපේලා කියලා කියනවා ප්‍රඥාව ඇවිල්ලා කියනවා ඕව ගැන කල්පනා කර හිටියොත් සතිය කැඩෙනවා ඒ නිසා මේ අනුරුද්ධව කියලා පැත්තක තියලා භාවනා කරන්න කියනවා. මොකද සද්ධාව කියනවා එහෙම කළා හරියන්නේ නැහැ මට මෙතෙක් උදව් කරපු අම්මට තාත්තට උදව් කරන්න ඕනේ අනුන්ට උදව් කරන්න ඕනේ කියලා මේ දෙකේ මේ නිදර්ශනයක් ගත්තේ අනන්තවත් ඒ වගේ කාරණා සිද්ධ වෙනවා. විතර්කයට හිත නැංවීමේදී දැනගත යුතු කරුණු තිබේද යන කාරණා පහදා දෙන්න විතර්කයට හිත නැංවීම කියලා නෙවෙයි කියන්නේ අරමුණට හිත නැංවීම කියන වැඩේට විතර්කය කියලා කියනවා. ඉතින් ඒක පිළිබඳව ඒ සුතමේ ඥානෙ එච්චරයි. නමුත් මේ හිත නැංවීම, මානසිකාර්ය, මෙනෙහි කිරීම ඒක පිළිබඳව කරමින් බනහමින් ධර්ම සාකච්ඡා කරමින් ගොඩක් කල් යනවා. ඒක හරියට තේරුම් ගන්න තේරුම් ගත්තට පස්සේ හුඟක් වෙලාට බොහෝ දෙනෙකුට තව කෙනෙකුට තේරුම් කර දීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. එතකන් එන්නේ. Taman හරියට තේරුම් ගන්නකම් තව කෙනෙකුට තේරුම් ගන්න කියලා දෙන්න හැකියාවක් එන්නේ නැහැ. තුන්වෙනි දින බණ අවස්ථාවේදී ඔබ වහන්සේ පින්කම් වල යෙදෙනවට වඩා භාවනා නිරත වීම වටිනා බව පෙන්වා දුන්නා. භාවනා නියෝගේ බුද්ධිරට මේ කෙසේ සැලකිය හැක නමුත් අපට මුදල් වශයෙන් හෝ පිරිස ලබාදී හෝ මෙනි පින්කම් වලට ශ්‍රමයෙන් දායක නොවි දායක විය හැකි නේද එසේ කළ යුතු නේද භාවනා යෝගී පුද්ගලයෙකුට මේ මෙසේ සැලකිය හැකි නමුත් අපට මුදල් වශයෙන් හෝ වීර්ය ලබාදී හෝ මෙනි පිංකම් වලට ශ්‍රමයෙන් දායක නොවි දායක විය හැකි නේද? එසේ කළ යුතු නේද? දායක වෙන්න පුළුවන් නමුත් එසේ කළ යුතුයි කියලා නම් ආර්ය අෂ්ටාංග මාර්ගය නෑ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන යන එකක්. නමුත් කෙරුවයි කියලා කාදාකත් වැඩි වෙන්නේ නැහැ. මාපි භික්කවේ බහයිත්ත කියලා ලියලා තිනවා පිනට බය වෙන්න එපයි කියලා. ඒක කෙරුණා වයි නමුත් ගැදර ගෙදර ගොඩාක් වැඩ කෙරෙද්දී මහා මිනිසයා කරන්න ඕන වැඩක් තියෙනවා. ඒ මිනිසයා මේ වරුවේ හීයට ආපු මිනිසා කරන වැඩ කරන්න ගත්තොත් එimhe පවුලක්වත් නඩත්තු කරනවා. මේ මිනිසා දැනගන්න මම කරන්න ඕන මේක. ඒතකොට ගොඩක් වැඩ වෙනවා. එව්ව වුණාට කමන්නේ. නමුත් ඇහ ගහගෙන ඉන්න ඕනේ තමයි භාවනාවේ තමයි. භාවනාන්ත කළා අරවට යනවා කියලා කියන්නේ මේ ප්‍රමුඛතාවයේදී යුත්තේ දෙයට ප්‍රමුඛ නිදීම. ඉතින් ඒක මේ ගොඩාක් භාවනාවේ ඉහිරට යනකොට තමයි තමන්න තේරෙන්න පටන් අරගන්නේ මේක හිතට වැදුනට හිත මේක පිළිගන්න කැමති වෙනවා. හිත ලාමක කුසලයටමයි යදී. භාවනාවේදී නිවන ධර්මයන් මතුවෙමිට ඒවා සමතිකටපත් කරගන්නේ කෙසේද? ඉතින් මම හිතන්නේ පහුගිය දවස් තුල කියපු බණ නැවත අහන්න. එතකොට පුළුවන් තරම් නිදාස කරන වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒක මේ සාමාන්‍යයෙන් කියනවා විපස්සනා වෙදී එන නිවරදක මෙනෙහි කිරීම කරන්නේ කරන්නයි කියලා. ඒ වගේම මූල කර්මස්ථානට හිත නැංවීම කරන්න කියලා. නමුත් මේ වාක්‍ය දෙකෙන් ඔක්කොම විස්තර වෙන්නේ නැහැ. පවුගේ බඳ නැවත හඳ ඒකෙදි පැහැදිලිවම නිවරණ වලට සම්බන්ධව ගොඩාක් විස්තර කරනු කියුණා. රැකියාවල යෙදෙන ගිහි ජීවිත ගත කරන අපට භාවනා ජීවු කිරීම සඳහා පැවැත්විය හැකි දෛනික පිළිවෙතක් ඔබ වහන්සේට අප කරේ අනුකම්පාවෙන් කියා දෙන්න පුළුවන්ද? දැනටම මතක තියානින්ද මෙතෙන්ද එනකොට මේ වගේ ගොඩාක් පිළිවෙත් පුරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කරන දේවල් නිතිපතා කරන්න වගේ කෙනෙක්ගේ විතරයි කරන්න තියෙන්නේ. මම මේ දේවල් මේ වෙලාවට කොහොමදත් කරනවා කියලා තමන්ගේ කාලසටහන සතතාභ්‍යාසය කියලා නිතිපතා එන මට්ටමට ගත්තොත් මේකෙන් මේ ලැබෙන ප්‍රතිඵලත් අහම්බයක් නැතුව දිගටම එන්න පුළුවන්. ඒ නිසා දැනට මෙතෙන්ද එනකන් මේ හැම කෙනෙක්ම සෑහෙන කැපකිරීමක්, සෑහෙන පිළිවෙතක්, සෑහෙන යෙදවීමක් කරලා තියෙන්නේ. ඒ නිසා අලුතෙන්ම කියන දෙනකොට කියලා දෙන දේවල් කියන දෙයක් නැහැ. නමුත් gedara ගියත් පැයක් හරි කමක් නැහැ. හරියට ඒ වෙලාව වෙන් කළ කරන්න බලන්න. එතකොට ඉබේම ඒක හරහා ජීවිතයේ සංවිධානයක් වෙන්න පටන් ගන්නවා. ඒක කරදර අඩුම වෙලාවක පටන් ගන්න ක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. මේ කල් යනකොට කල් යනකොට ඒක නිත්‍යානුකූල කරනකොට අපි උපත් ගන්න වෙලාවක් තියෙනවා නිදා ගන්න වෙලාවක් තියෙනවා නාන්න වෙලාවක් තියෙනවා වගේ භාවනාවක් Tamange මේ දෛනික ජීවිතයේ කාලසටහන එකක් බවට පත් කරගන්න පුළුවන් නම් ඒක ලොකු භාවනා කරන අනුග්‍රහයක් වෙනවා හොඳයි ලිඛිතව ප්‍රශ්න ඉතර ඉදිරිපත් වෙලා තියෙන්නේ ඊට අමතරව වෙන කාට හරි අවස්ථාව හැටියට සභාගත කරන්න ප්‍රශ්න තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් මතක් අදිෂ්ඨානයක් කියන්නේ අදිෂ්ඨානයක් කරගත්තොතින් ඒකත් චේතනාවක් හැරෙනවද? අදිෂ්ඨාන කියන එක තමයි චේතනාව කියන තව වචනයක් තමයි අදිෂ්ඨාන කියන්නේ. ඒ නිසා ඒක පාවිච්චි කළ යුතු වෙලාවක් තියෙනවා පාවිච්චි නොකළ යුතු වෙලාවක් තියෙනවා ප්‍රයෝජනෙ සලකලා වැඩ ගන්න පුළුවන්. චේතනාව වුණත් මුලි මුලි චේතන හරහා තමයි චේතනාව නැත්තනකට යන්න වෙන්නේ. අදිෂ්ඨාන හරහා තමයි අදිෂ්ඨාන නොකරන තැනකට යන්නේ. ලිවින්ස්ටන් සීගල් කියන ඒ පොත ඒ ඒ පොත දිව්වේ ජොනසන් ලිවින්ස්ටන් කියන ඒ සීගල් ප්‍රතික් නම නේද? ඔව්. Live John Buck. John Buck. E? B U C H. අතාවතක් ලියලා තිබුණා ඒක එච්චර හොඳ නෑ. ඒක කාටුන් වලටත් දාලා තිබුණා. නමුත් මුල් පොත තමයි ගොඩාක්ම ප්‍රසිද්ධ වුණේ බොහොම පුංචි පොතක්. මම කියවලා කියන එක මම පොඩි කාලේ කියව මටත් හිතුනේ ඒක හරිම ලස්සනයි. නිවන ගැන කියන්න කියන මම. ඒක එහෙම කතාවක් නෑ. නමුත් මේ කියන්න ඕන පණිවිඩේ හිතේ විස්්‍රාම වෙන හැටි හරිය ලස්සන පෙතක් දිගේ ලියවිලා තියෙනවා. වහන්සේ දැන් සංඛාර සියල්ලම සමතයකට අත් වෙනකොටනේ නිවන කියලා කියන්නේ. එහෙමනම් රහතන් වහන්සේලා සංස්කාර කරන්නෙම නැද්ද? කතා කරනකොට වචී සංඛාර වෙන්නේ නැද්ද? නෑ. අඩිය බාදාගත්තට පස්සේ මේකේ සංස්කාර කිසිවක්ම නොකරට අසංස්කාරිකව සිදුවෙන වැඩක් තියෙනවා. ඒක පිළිබඳව නොදන්න කෙනා වගකීම් වලට කනගාටු වෙනවා. නැත්නම් ඒක වගකීම් කියන්නේ නැහැ. අසංස්කාරික වෙන දේවල් කර්ම රැස් වෙන්නේ නැහැ. අසංස්කාරිකව තියෙන දේවල් උනත් දැන් සංස්කරණය කරලා කරන දේවල් නතර කරනවා පුහුණුවක නාමයෙන් පුහුණුවක් මති. දෙදෙකල හොඳට බලනවා අසංස්කාරික වෙන දේවල්. එතකොට තේින්න පටන් ගන්නවා සංස්කාර නතර කරලා අඩුවක් පාඩුවක් වෙන්න නැතුව අසංස්කාරික වෙනවා. ඇවිල්ලා ඒකට වරී කරන්නේ නැතුව ඉන්නවා. ඒක මම මාගේ කියාගන්න. එතකොට ඒවා ඉබේම ගබ්ස වෙනවා. ඇටි හැලෙනවා. ඒවා නිකන් මේ බහුවිය දේවල් බවට පත් වෙනවා. පත් වෙන අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා තේරෙන පණ අර ගන්නවා මේ සංඛාරික අසංඛාරික මොකක්වත් නැති මේ සිද්ධි බහුල නැති ඊටාත්ම පිරිසිදු එහෙම නැත්නම් මේ මේ වැඩපිළිවෙලේ අඩිය පාදම සම්පූර්ණ පාදමට එනකන් සුද්ධ කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ දකින්න පුළුවන් මේ පිරිසිදු පාදම මත අසංස්කාරික දේවල් වෙනවා සසංකාරික දේවල් වෙනවා එකක්වත් මම කියාගන්න ඕන කමක් නැහැ. ඊට පස්සේ මම කියන්නේ නැතුව ඒව සිද්ධ වුණාට රහතන් වහන්සේට කරදරයක් නැහැ. ඒව අර විදිහටම යනවා. අර විදිහටම කනවා බොනවා කතා කරනවා ඔක්කොම කරනවා. මේ කිසි දෙයක් ඒ කියන්නේ කරාදින අදහසින් නෙවෙයි අනාත්මය තුලින් තේරුම් අරගන්නවා මෙව මොකද මෙව අරගෙන මොකටද මේ චිත්ත පීඩා ගන්න. කරන්න චේතනාවකුත් නැහැ. අචේතනික සිදුවෙන දේවල් වලට පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මනුස්ස හිතක තියෙන්න පුළුවන් සංස්කාර අඩුම මට්ටමට ගෙනියන්න ඕන. සසංකාරික දේවල් ඉස්සලා අයින් කරලා වුණුව හරහා අසංස්කාරික දේවල් වලට ප්‍රතික්‍රියා නොකිරීම හරහා පශ්චාත්තාප නොවීම හරහා පුළුවන් තරම් අඩිය බලන්න අඩිය දැක්කට පස්සේ ඒ හොඳටම තේරෙන පටන් අර ගන්නවා මේ සංස්කාර කියන දේවල් මම මාගේ ආත්මය කියලා කියාගෙන දුක් විඳනට ඒව එහෙම නොකිය ඉන්න පුළුවන් විකල්පයක් තියෙනවා. බුදුහාමුදුරේ දීලා තියෙනවා. එහෙම නොකිය හිටියොත් කාටවත් දොස් කියන්නත් බෑ. හරි මේ මානසික ආතතියක් නෑ. වර්තමාන මොහොතේ ජීවත් වෙන්න පුළුවන්. නිසා මේ රහතන් වහන්සේ කියලා කියන්නේ තංගි ගොඩයි මේ ගොඩයි දෙකම දන්න කෙනෙක්. පුතඥ කියන්නේ මෙලකොට විතරක් දන්නවා ඒකට ගැන කුහුලක් තියෙනවා නැත්නම් බයක් තියෙනවා. උන්වහන්සේ උනන් ඒකට යන්න පුළුවන් මේකට යන්න පුළුවන්. නැත්නම් කියනවා මේ උභය ජීවියෙක් සහ ජලද ජලද සතෙක් පිළිබඳ ප්‍රමාණය. ජලද සතා දන්නේ කොඩබිම ජීවත් වෙන්න බෑ යා. කොඩබිම ආපු ගමන් ගැහෙලා මැරෙනවා. උභය ජීවියට කොට ඉන්නත් පුළුවන් වතුරේ ඉන්න පුළුවන්. ඒක නිසා ඉස්කෙඩියා ගෙම්මගේ පුංචි කාලේ ජලජ සතෙක් විදිහට ඉන්නේ. ඉතින් උන් නිතරම ඉස්කෙඩියා අම්මගේ ප්‍රේමේ බලාපොරොත්තු වෙනවා. ඉතින් වරින් වර බලනකොට අම්මා නැතිලු මේ විලේ නැත්තම් ළිඳේ. ඉතින් ගියාට සනා අම්මා ඔබ කොහෙද ගියේ දැන්නේ හිටියේ නැහැ. ඉතින් කියනවා මම ගොඩබිමට ගියයි කියලා. ඉතින් කියනවලු බොරු කියන්න එපා. අපි ගොඩබිම යන්නේ කොහොමද? ගිහිල්ලා මැරුණ නැද්ද කියලා. ඊට පස්සේ අම්මා ගොළු වෙනවලු කියන්නේ. මොකද අම්මට පුළුවන් ගොඩබිම ඉන්නත් පුළුවන් මේකේ ඉන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අම්මා කියනවා හොඳයි හොඳයි ඔහම කරගෙන කරගෙන යනකො ඔබලට කවදා හරි ඔතෙන් එයි එදාට ඔබට තේරෙයි. එච්චර තමයි අම්මට කියන්න පුළුවන්. මොකද අම්මට ගොඩබිමයි දෙකේම ඉන්න පුළුවන්. හැබැයි ගොඩබිමට ගියයි කියලා අම්මට ආයේ වතුරට බෙන්න බැරි අභව්‍යතාවයක් එන්නේ. ඒක හොඳට මතක තියාගන්න. rahat උනාට කිසිම දෙයක කිසිම හැකියාවක් අඩුවීමක් වෙන්නේ වැඩිවීමක් වෙනවා. අරණත්වය කියලා කියන්නේ හැකියාව වැඩිවීමක්. ඒක නිසා හුඟව දෙනෙක් කියනවා මේ රහතන් වහන්සේ මෙහෙම වෙන්න ඕනේ මෙහෙමද. ඒ මෝල් වහන්සලා අරක දන්නෙත් නැහැ මේක දන්නෙත් නැහැ. රහතන් වහන්සලට වෙන්න ඕන දේ කියනවා. ඉතින් එතකොට හිතෙනවා අනේ මේ වාගේ જાතියක් මේ ගොඩ ඉඳලා බුදුහාමර කියන්නේ ගොඩ ඉඳලා පීන ණයට උපදෙස් දෙනවා. ඕක සමනල ස්ට්‍රෝක් එකට බලයන් ෆ්‍රීලෑන්ස් බලයන් කියලා ගොඩ අරමනසයා දම්බි ගහන මේ කොන්ද බේරගන්න මැරෙන්නේ. තව වතුරට බහැලවත් නැහැ. තිරමේවානු ධාවති අතායන් ිතරාපජා තිරමේවානු ධාවති කියන වතුරේ බහගෙන එක්කෙනෙක් පණිපාකෙන් නරනකොට අර ගඟ දිගේ එහාට දුවනවලු මෙහාට දුවනවලු ඔහොම කරලා බෑ මෙහෙම කරපන්න පීනන්නේ මෙහෙමයි කියලා ගොඩ බිම කෑ ගන්න. අයියෝ ඒක දිහා බලනකොට මං හිතන්නේ මහ මේ මේකට ඇවිල්ලා බලනකොට තමයි තේරෙන්නේ මිනිස්සයා Taman සබ්ජෙක්ට් එක දන්නේ නැති තරමට ඉගෙන කෑ ගන්න. දන්න මිනිහ කරබනේ. දැන් මම දන්නේ ඔය ඔය ඔය මිනිස් තැඟලුවාට කියලා දෙන්න බෑ. අඩු කලේ හෙල්ලෙන කතාව තමයි තියෙන්නේ. ඉරෙනකොට පින්නකොට තේනවා ඉතින් කියලා දීලා වැඩකුත් නැහැ. උන්ගේ කර්ම ගෙවෙන්න ඕනේ භාවනා කරන්න. එතකොට පිළෙයි. ඒකට ඊර්ෂ්‍යාවකුත් නැහැ. ඒ විනෝඩ හොඳම වැඩේ තියෙන්නේ උඹ වැඩිම කරගන්නේ මගේ වැඩිම දක්ෂව කරගෙන යනවා කියන නිසා මේ බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ කියනවා මේ යම් යම් වැඩ භික්ෂුන් වහන්සේලා නොකළ යුතුයි කියලා ගිහියෝ කියන්නේ ඒනවා. ගිහියවත් අතහැර ගන්න බෑ උණ්ඩ තාම. ඒකල සංඝයාට කියනවා ඔබ කරන්න හොඳ නැහැ ස්වාමීන් වහන්සේලාගේ. වන්දිසාද කියනවා මුන් දන්නේ නැහැ අපි බුදුහාමුදුරන්ගේ ගෝලෙ බා. බුදුහාමුදුරන් කියන්නේ අරහය ඕන දෙයක් කරන්න පුළුවන් කියන්නේ. උන්වහන්සේ ගෝලියෝනේ අපි. අපිට කවුද කියන්නේ මේ කරන්න පුළුවන් බෑ කියලා. අපි මේ බහගෙන ඉන්න මිනිස්සු. කිසිම දෙයක කිසිම දෙයක් සංඝයාට ගැළපෙන්නේ නැහැ කියලා දෙයක් නැත්නම් ඒක සංඝයා තීන්දුව කරයි. නිකන් මොකක් කරන්න බෙල්ලෙම ගහලා ගසලා දානවා. ඇඟිල්ල දික් කරන් දෙන්න එපා කියලා. ඒ වගේම තමයි ඒ සාංශකේ no nonsense. උදේතල හැන්ද වෙනකම් භාවනාමය කටයුතු කරන්නේ. ඒකමයි ඉන්නේ කිසි කෙනෙකුට ඇඟිලි දික් කරන්න කියන්නේ. ඒක නිකන් මාන්නයක් වගේ වෙයි. මාන්නයක් වගේ තියෙන මට වෙන්නේ සබ්ජෙක්ට් එක දන්නවා. ඒකට මේ අධ්‍යයනය. අධ්‍යයනය විශ්වාසය තියෙනවා. ඒ බඩු විකුණන්නේ ඇඩ්වර්ටයිස් කරලා නෙමෙයි. බඩුවේ ක්වොලිටි. ආයෙක ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ නැහැ. නිසා කරගෙන කරගෙන යනකොට ගොළු වෙන එක තමයි වෙන්නේ. මොකද නොදන්න තරමට කට්ටිය කෑ ගන්නවා. සබ්ජෙක්ට් එක දන්නේ නැති කට්ටිය කෑ ගන්නවා. ඒ නිසා අපිට කරන්න දෙන්නේ කෑ ගහන මිනිස්සුන්ට නොසලකා ඉන්න බෑ. එහුම්කන් දෙනවා වගේ පෙන්නගෙන වැඩ කරගෙන යන එකයි. ඒ නිසා භාවනා කරන්න කරන්න කරන්න විවෘත වීමක් සැහැල්ලුවක් ශේෂ්ඨ වැඩිවීමක් මිස මොනම තාලකින්වත් පටවීමක් වෙන්නේ නැහැ. ඒක මේ විඤ්ඤා මේ මේ සදාචාරවාදීන් විසින් ඇති කරන්න හදපු මේ දඬුවඩුවක්. ඒක මේ අත්තිකලමතාන යෝගයට පක්ෂ වෙච්ච මේ ආගම රකින්නවා කියන බීතිකාවට ඇති කරගත්ත දෙයක්. නමුත් භාවනා කරන මනුස්සයට තඩුවාපු කුරුල්ලෙක් වගේ තමයි. ඕනි තැනකට යන නිසා ඒක ඒක මම හිතනවා විපස්සනාවේදී හොඳම රෝග ලක්ෂණය Tamanට වැටහෙනවා. Taman ඉදිරියට යන්නේ පසරද කියලා. ඉදිරියට යන මනුස්සයට සහැල්ලුව තමයි වැඩි වෙන්නේ. විවේකයේ තමයි වැඩි වෙන්නේ. ඉතින් ඒකට මේ මේ භාවනා නොකරපු අය බීතිකාවක් බීතිකාවක් තියෙනවා. භාවනා කරනකොට ඇස් දෙක අරලා බලන්න හොඳ නැහැ. බිම් බලාගෙන ඉන්න ඕනේ. කිව්වා නිකන් හදන්න කට්ටිය කොල කඩා පාන්න හදනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. පෙරේදා උදේ අපි සාකච්ඡා කරපු දෙයට අදාළ මට පොඩි පැකිලීමක් ආවා. දැන් ප්‍රාස්වාශයේ අවසාන එළවරෙන් අර අත්ත කඩාගෙන වගේ නිමිත්තක් නැති ස්ථානයට ආවට පස්සේ ඒ ඇති වෙන ස්ථානයේ පිටපස්ස සංගන්සර පොඩි ඩයග්‍රෑමයක් ඇඳලා අපි කතා කරනවා ඒ වෙන වෙන තත්ත්ව තියෙනවා කියලා මට වැටහුණා ඒක හරිද ඒ නිමිත්තක් නැති ස්වභාවයේ වෙන වෙන මට්ටම් සටල් ෆෝම්ස් වගේ එහෙම දේවල් ඒකට හේතුව එතන යනකොට තියෙන සංඥාව තියෙනවනේ ඒ සංඥාව අනුව අනිමිත්ත සද්දයක් විදිහට අත්දකින්න වෙලාවල් තියෙනවා සහැල්ලුකම විදිහට අත්දකින්න වෙලාවල් තියෙනවා ভাইබ්‍රේෂන් එකක් විදිහට අත්දකින්න වෙලාවල් තියෙනවා ආලෝකයක් විදිහට අත්දකින්න වෙලාවක් තියෙනවා ඒකෙම ෆැසට්ස් මේ ඉස්සල්ලාම සැරේ යනකොට අපි සමානට ඒකට යන්නේ සද්දේ හරහනම් පහුවෙන් යනකොට සහැල්ලුව තේරෙනවා සමහරලාට පොඩි කම්පන වේගයක් වගේ තියෙනවා සමහරට ආලෝකයක් වශයෙන් තියෙනවා හැබැයි මේ කියන්නේ ඒකට තියෙන මුණ විවිධාකාර මුණත් මාරු වෙනවා මිසක් මූලික දේ නම් විවේකෙම තමයි. මූලික දේ නම් හුදකලාවම තමයි. ඉතින් ඒ නිසා එතන යනකොටම එන පළවෙනි first impression එක පළවෙනි දවසේ යනකොට එකක්, දෙවෙනි දවසේ යනකොට දෙවෙනි එකක්, තුන්වෙනි දවසේ යනකොට එකක් බලන්න ඉන්නකොට ඒක වෙනස් වෙනවා වගේ පේනවා. වෙනස් වෙන්නේ ඒකේ මුණක් ටික තමයි. මූලික දේ හේනම් සමානයි. එකමයි. තව ඉති ප්‍රශ්න මේ يعني මේ නුරුස්නා ගති භාවනාව දිගට යනකොට නුරුස්නා ගතිය අර නීරස ගතිය වැඩි වෙනකොට ඒක අර නිබ්බිදාව අරමට එනවද කියන එක ඒක දෛනික ජීවිතයේ මැනිෆෙස්ටේෂන් එකක් විදියටත් එන්න පුළුවන්ද? අපහැදිලි මෙතන ඒකේ පේන්නේ දෛනික ජීවිතේ තමයි. ඒ කියන්නේ ඒක Tamanට වැටහෙන්නේ ඉන්ටරැක්ෂන් හරහා තමයි. තව කෙනෙක් එක්ක පිරිසත් එක්ක සම්බන්ධතාවය, කැමර තියෙන සම්බන්ධතාවය, නින්දර තියෙන ආසාව, නැත්නම් ඔය එන්ටර්ප්‍රනර්ෂිප් එකේ දේවල් නිර්මාණය කිරීමේ ආසාවල් එවුව නිකන් මහා කරදර වගසේ. ඉස්සර බොහොම ආශාවෙන් ඉදිච්ච දේවල් රසත් නැහැ. අනිතිකේ මේ මේ වැඩකට අනිවාර්යයෙන් මේ විදිහට උනත් ඒක මහා දඩයක්, කරදරයක් වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒක භාවනාවේදී පේන්නේ මූල කර්මස්ථානේ පාවීමක්. නැත්නම් ඒක තේරුම් ගන්න නෑ යෝගාවචර. තේරුම් ගන්න ගොඩක් වෙලාන මේ බාහිර දේවල් එක්ක නුරුස්නා ගතිය වැඩිවීම හරහා ගුරුවරයා ඇහුවොත් කොට මුල ඔබට මූල කර්මස්ථානේ ඉපා වෙලා නේද කියලා එතකොට තමයි යාර තේරෙන්නේ. නමුත් ඒක එළියට එන්නේ මේ සාමාන්‍ය ඉදින්දා ජීවිතයේ අපි පවත්වන සම්බන්ධතා හරහා තමයි. මූල කර්මස්ථානේ එන බව දැක්කනම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක ඒක තමංගේ ලොකු ඩයග්නොසිස් එකක්. ඒකට තේරෙනවා මේ මූල කර්මස්ථාන ඇත් කරන යනකොට එන නුරුස්නා ගතිය අපි අසුරු කරනන් එක්කත් දික් කරනවා. කැමැත් එක්ක දික් කරනවා. හැම දෙයකටම යන්න පටන් ගන්නවා. ඒක මේ වංචනික ක්‍රියාමාර්ගය. දකින්න ඕනේ දැනගන්න ඕනේ මූල කර්මස්ථාන නැති නුරුස්නා ගතිය නම් ඒක එච්චරම ඇත්තටම අරතරම් විචාර සංකීර්ණ ප්‍රශ්න ඇති කරන්නේත් නැහැ. තේරුම් ගන්නත් ලේසි. තේරුම් ගන්න එක අන්තිමට. මේ මේ කරදර ඇති කරගෙන වුණාට පස්සේ තමයි තේරුම් ගන්න මේ මූල කර්මස්ථානලදී අකමැත්ත නිසා තමයි මේ බාහිර ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. ඒක ඇත්තටම කමඨාන සුද්ධ වීමක් කියලා කියන්නේ. බහදුලිය මේ කියන්නේ මේ ඒක නිසා ඒක භාවනා කරපු කෙනෙක් අතින්ම නෙවෙයි පේන්නේ අපිට. අනිගොල්ලන්ගේ මත මතමතාන්තර දිහා අවදි භාවයේ තියෙන්න ඕන. අපි කොච්චර කරත් භාවනා කරත් නොකරත් ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම එකක් වෙනවා කියන එතකොට ඕ කියන්න යන්නත් ඕනේ නෑ කියන්නත් නෑ නිකන් නොමිලේ හම්බෙන ඩයග්නොසිස් එකක් නේ වැඩ ගන්න එකයි තියෙන්නේ පුළුවන් නිරන්තරයෙන් යන එකම ම්ම් කියන සවුන්ඩ් සයිලන්ස් කියන්නේ ඔව් කියන්නේ නැහැ කියන්න බෑ අපි දෙන්න දෙකක්ද කතා කරන්නේ එකක්ද කියන කතා කරන්න දන්නේ නැහැ. ඒ කියන්නේ කොමියුනිකේට් කරන්න බැරි එකක් නේ. ඉතිකර දීලා තියෙන පොදු නම පොදු නමත් නෙවෙයි විවිධ කට්ටිය විවිධ නම් දෙනවා. sound of silence කියලා කියනවා. එහෙම නැත්නම් මේ ringing thousand bells at a single simple time කියලා කියනවා. එහෙම නැත්නම් jet එකේ යන අර දරා ගන්න බැරි සද්දයක් තියෙන jet engine එකේ ඒ ශබ්ද කියලා නැත්නම් පලාගිරා ශබ්ද වගේ කියලා කියනවා. ඒක එක්කනා කියනවා. මේ මේ එකටමද කියන්නේ කියන එක අපිට මේ කොමියුනිකේට් කරන්න බෑනේ මම ඔව් කියන්න ලේසියි. එතකොට ලේසි වැඩේ. මේකට කිට්ටුවේ ගැන සූත්‍රයක් තියෙනවා. හැබැයි මේකමද කියන්න දන්නේ නැහැ. සර්වචර්ච උපමාවකට දෙනවා. රජ කෙනෙක් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයකට යුද්ධයකට යුද්ධයකට යනකොට සිවුරංග සේනාව අරගෙන කැලේකට යනවා. කැලේට ගියාම සේනාව කඳවුරු බැඳගෙන එතකොට අලියෝ කෑ ගන්න සද්ද ඇහෙනවා, අශ්වංග හේෂාරව සද්ද ඇහෙනවා, බිර ගහනවා, නටනවා. ඒ සද්ද තියෙනවා. එතකොට බුදුරජාණන් කියනවා කැලේ නිතරම තියෙන චිපිල්ලික සද්ද යට යනවා කියලා. සත්තුන්ගේ සද්ද, ඉතින් දැන් උත්සව ශ්‍රියක් නැතිනේ. ඉතින් ඒ වෙලාවෙත් අහන්නම බෑ ඒ සද්ද. මොකද ඒ තරම්ම කැලේ ඇවිසිලා. නමුත් සර්වඥාන්සේ සඳහන් කරන මේ මේ යුද සෙනග මේ කැලෙන් ගියාට පස්සේ ස්වභාවයෙන්ම ආයසරයක් අර චිපිල්ලික සද්දේ මතුවලා එනවනේ. ඒ චිපිල්ලික සද්දේ කියන එක අර්ථකථනය දීලා තියෙන්නේ මේ පලාගිරවුන්ගේ සද්දෙට. අර්ථකථනය. ඒ වගේ තමයි මේ අපි සවුන්ඩ් ඔෆ් සයිලන්ස් පුරුදු කරලා තියෙනවා නම් අපි අමරදේවගේ සින්දුවක් අහනකොට නන්දාමාගේ අහනකොට මේක යට යනවා. මොකද ඒ එකම අවධානය අරකට මේකට යන්නේ. නමුත් මේ සින්දුව උරනට පස්සේ ආයෙසරයක් හිත ඇවිල්ලා අතකටම තමයි හේතු වෙන්නේ. ඒක දන්න කෙනාට තේරෙනවා මේක හැංගුණාට කවදාකවත් නැති වෙන එකක් නෙමෙයි. අපිට තේරුම් ගන්න තියෙන ඉච්චරයි කවුරු හරි කංකරතරේට බයිනවා අපිට. එනිසා තාම මිහිරි සද්දයක් ඇහෙනවා. මේ දෙකේදිම අපි මත් වෙලා යනවා ඒකට. ගියාට මොකද මේ චිපිල්ලිකා සද්දේ පැත්තකට වුණාට අරගෙන නැති වෙච්ච ගමන් ආපහු එනවා. එනිසා යම් වෙලාවක අපි සද්දාහන්න ඉස්සෙල්ලත් හිත තිබුණේ ඒ සවුන්ඩ් ඔෆ් සයිලන්ස් එකේ නම් සද්දයවට පස්සෙත් එතන නම් හිත මොනවත් වෙලා නැහැ. පිට දන්න මොකක් වෙන්නේත් නැහැ කියන. මොකද ඒ සද්දේ ඒ තරම මූලික සද්දයක්. ඉතින් ඒක අදහගෙන ඉන්නවනම් මේ මනුස්සය මත් කරන්න බෑ. පුළුවන් තරම් ඒකටම අපි හිත හුරු කරන එකයි තියෙන්නේ. ස්වාමීනාංශ මේ කර්මය පිළිබඳ ගැටලුවක් කියන්නේ මට. දැන් කර්මය කියන එක ස්වභාවයෙන්ම සිදුවන දෙයක්. යම් කිසි පිනක් කළා නම් ඒ කළ පිනේ පින හෝ ප්‍රතිඵලය ඒ වෙලාවෙම රෙකෝඩ් වෙලා ඉවරයි කර්මෙට. ඒකකොට ඊට පස්සේ අපි ප්‍රාර්ථනා කිරීමෙන් කළ යුතුද ප්‍රාර්ථනා කිරීමෙන් ප්‍රතිඵලයක් එනවාද ප්‍රාර්ථනා කළ දේ ලැබෙනවා. මේක සම්බන්ධව සංකදම සූත්‍රයේදී සරුවත්ංශයේ සඳහන් කරනවා සතෙක් මරුවොත් අපාය යනවාමයි. මෙන්න මේ වගේ දෙයක් යම් කිසි කෙනෙක් කල්පනා කරන්න පටන් අරගත්තොත් ඒ විදිහට කවදාකවත් නිවන් ලැබෙන්න නිවන් ලබන්න chance එකක්වත් නැහැ කියන්නේ. ඒ වගේ නියත ගතිකත්වයක් නෙවෙයි කර්මය කියන්නේ. අන්තික කර්මය උගන්වන්නෙත් එහෙම තෝ දැන් සතෙක් මල තිනවා තෝ අපාගාමි වෙනවා කියන සාප කරන්නත් නෙවෙයි. බුදුසසුනේ කියලා දීලා තියෙන්නේ දැන් ඔබ සතෙක් මරලා තියෙනවා. ඔබ දන්නවා. හැබැයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා. බුදුහාමුදුරුවෝ කර්ම විනාශ කරන්න හැටි ඔබට කියලා දෙනවා. ඔබ කැමති නම් ඒ සතෙක් මරපේකේ සංවේගයෙන් ඊට පස්සේ මෛත්‍රී කරපන්. මෛත්‍රී කළා කවදා හරි අර සංවේගය පාවිච්චන කරලා කරලා කරලා දවසක තමයි සිව්දිශාට මෛත්‍රී කරගන්න ආවොත් පුළුවන් වුණොත් කර්මය අහෝසි වෙනවා කියේ. කර්මය අහෝසි වෙන්නේ ඊට විරුද්ධව කළ යුතු හොඳ දෙයකින් බහුලීගත වෙන්න. ඒක නැත්නම් මම මේ කර්මයක් කරුවා මම මේකෙන් මේ මට අපාගත වෙනවා කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම අපාගත වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකට නිසිසේ කටයුතු කළොත් ඒක මකන්න පුළුවන්. නැත්නම් මේ කර්මය සිද්ධ වෙනමමයි කියලා කියන්න පටන් ගත්තොත් ඒ මනුස්සයා ඒ නැවත නැවත සීපත් කිරීම හරහා කර්මය ස්ථිරසාර කරගන්නවා. ඒ නිසා එහෙම වුණොත් ඒ මිනිහා නිවන් දකින්න බැරි වෙනවනේ. බුදුනාහසේ ඒකයි නගන තර්කේ. මේ හැම කර්මයකටම උත්තර දෙවි මේ දෙන්න පටන් අරගත්තොත් අපිට කවදාකවත් නිවනක ඡේයාවක්වත් ගන්න බෑ. ඒ නිසා කර්ම තියෙනවා. නමුත් මේ මේක දාන්නකෝ අකුසල් ගොඩක් තියෙනවා. නමුත් කුසලේ ඉතාමත්ම බලවත්. ඒ නිසා මේ බලංකාරයේ සුමානික වැඩ පොළු කාලයට වරුවයි. ගත්තාම නෙලන එකයි තියෙන්නේ කෙලවරක ඉඳලා ඉච්චරයි. සතිය ගත්තට පස්සේ අර වරු බලංකාරයේ සුමානික වැඩ දඩබඩ දඩබඩ ගාලා නෙලා නෙලා අපි ඉති වලන් ලොකුයි බුදු අම්මෝ කියලා වලන්ට සලකන්න පටන් ගත්තොත් සතිය මුල්ලට යනවා වැඩේ නිකන් හිස් නිසා මේකට කර්මය කියන එක වෙනස් කළ හැකි එක මනුස්සය සතා මනුස්සය විතරයි කර්මය කියන එක අපිට වෙනස් කරන්න පුළුවන් නම් සම්මිය දෘෂ්ටි කියලා කියන්නේ ඒක තමයි ප්‍රතිපදා කියන්නේ ඒක තමයි. අපි දන්න අපි පෑහෙන කර්ම කරලා තියෙනවා ගෙවල ඉවර කරන්න බැරි තරම්. නමුත් බුදුහාමර අපිට දෙන්නම් බලවත් high potential drug එකක්. දෙහෙතක් ඒක ගහපන්. සේරම අයින් කරතයි. ඒ කියන්නේ ඊට පස්සේ කර්ම ප්‍රතිදන් දෙන්නේ නැතුව නෙවෙයි. කවුද ගණන් ගන්න? භාවනා කරගෙන ඉඳද්දී කවුරු හොයලා බනිනවා. කරදරේදී මනස කියන ගාලල්ලා ඉතින් බැලලා ගියා. ඉතින් මේ මනසට කර්මේ වදින්නේ නැහැ. අර බයින මනසේ කට රිදෙනවා. මීයා කාට මේ වීර්යයට වගේ මොනවා කිව්වත් ඇහෙන්නේ නැහැ. ඌ අනේ හරි අප්සෙට් කන එන්නේ තත්ියක් තියෙනවා කියන මට වුණා කියලා නිකන්. පොඩි සෙල්ලම් දෙකයි තුනයි තියෙන්නේ ඔබේ. ඕන කෙනෙක් ඕන જાතියේ වරණගාගෙන ඇවිල්ලා නඩු ගිය පුදාවයි අත් දෙක උසන කිව්ව ඕවම කිව්වේ මරපක්. ඉතින් බඩ කරන්න දෙන්නේ මට නිග්‍රහ කරන්න ප්‍රශ්න නැහැ. අපි මේකට මාන්නෙන් ඉස්සර වුණොත්, තණ්හාවෙන් ඉස්සර වුණොත්, මමයා ඉස්සර කෙරුවොත් එකට එක කරන්න යනවා. ඉතින් අනවශ්‍ය ප්‍රශ්න. නිසා කර්ම කියන දේවල් ප්‍රශ්නයක් වෙනවා සමාධි සමත සම්මාදිට්ඨිය දන්නේ නැති මිනිහා. එමස දන්නේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය විතරයි. ඒකෙම පටන් ගන්න ඒකෙම ඉවර වෙනවා. නමුත් ඊට වැඩිය බලවත් සමත සම්මාදිට්ඨිය, ඊටත් වැඩිය බලවත් විපස්සනා සම්මාදිට්ඨිය, ඊටත් වැඩිය බලවත් මාර්ග සම්මාදිට්ඨිය, ඵල සම්මාදිට්ඨිය. ඉතින් ඇයි අපි අර මොන්ඩිසෝරි පන්තියේ ඉන්නේ? පාස් වෙලා එන්න ඊගාපන්ති. ඊගාපන්තිට ආව වෙන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. වෙන විෂයක්. ඒකට වෙනම විභාගයක්. හරියට වැඩිය අමාරුයි. ඒකට ගියා පස්සේ ඊගා විෂය මන්ට ඒ දවස්වල තිබුණේ නැත්තා ඉගෙන ගන්න දන්නේ මම හොඳටම දන්නවා මට කවදා ෆස්ට් ක්ලාස් එකක් ගන්න බෑ කියලා මම කිව්වෙත් ඉංග්‍රීසි මීඩියම් රජාමරණ ඉංග්‍රීසියක් මයි ළඟ තියෙන්නේ මම ඉදා දෝ කෙලවෙනව නම් කෙලවෙච්චාවයි කියලා කියලා යන් දැන් 3rd ක්ලාස් ඩිග්‍රියක් ගත්තා ගත්ත ගමන් මම රෙජිස්ටර් වුණා MSc එකට අර ඔක්කොටම යයි මම දැන් ෆස්ට් ක්ලාස් එකකටත් යයි. මම අවුරුදු දෙකක් ඊට පස්සේ වැය කරා. ෆස්ට් එක ඩිග්‍රී ගත්ත ගමන්ම එම්බසි එකට රෙජිස්ටර් වුණා. ඉවරයි. අර තියෙන ප්‍රශ්නත් ඉවරයි ඔක්කොම ඉවර වෙනම ලෝකෙකම දැන් ඉන්නේ. අරකෙම ඉඳලා ෆයිට් කරුවා නම් මම ෆස්ට් ක්ලාස් එකක් ගන්න. බලාපොරොත්තු සූම් කරගෙන මට කරන්න බැරි දෙයක් තියෙන නිසා බුදුරජාණන්සේ කියනවා ඔය එක ප්‍රශ්නෙට උත්තර 10ක් 15ක් තියෙනවා. අපි අර මේ මේ ප්‍රශ්නට මෙතනින් උත්තර හොයන්න පටන් ගත්තට පස්සේ මොන යහනත් උත්තර හොයන්න බෑ. ගසන එකයි තියෙන යහට මට වනවල මන්දනේ ඕගොල්ලෝ මං විතර ඉස්සම සිල්ලක් අර නැහැ මට නම් ප්‍රශ්නේ දෙසරයක් එන්නයි ඕනේ එක සැරේ එන ප්‍රශ්න කඩේකටවත් ගණන් ගන්න එපා දෙසරේ තුන් සැරේ එන්න එන්නේ උත්තරේ නටක් ගන්න මේ ගැටි වෙලා තියෙන පළවෙනි ප්‍රශ්නේදීම උත්තරේ ඉන්න හත් පහකට ගණන් ගන්න එපා හීනෙන් ගිය එකක් තරමට ගණන් ගන්න එපා එහෙම නැති ප්‍රශ්න බුදුහමරට ප්‍රශ්න දෙනවා මොකද? අපි කියන්නේ එක හරිනම් ප්‍රශ්න දෙපාර වරේ, තුන් සැරේ වරේ, හතර සැරේ වරේ. ඒකට බලන්න ප්‍රශ්නෙත් එක්කම උත්තරේ දෙනවා. මේ මේ පහුගිය සතවර්ෂයේ පහළ වෙච්ච දක්ෂම ගණිතඥයා තමයි මේ අයින්ස්ටයින්. අයින්ස්ටයින් කිව්වලු ගණන් වල තියෙන්නේ උත්තරේ නෙවෙයි ප්‍රශ්නේ තේරුම් ගැනීම කියලා. ගණන් දන්න කට්ටිය හොඳටම දන්නවා ඒක. ගාන 3 4 සැරයක් කියවනවා. කියනකොට උත්තරේ තියෙනවා ඒක. උත්තරේ පැත්තෙන් බලන්න බෑ ප්‍රශ්නේ අවබෝධ කරගන්න ප්‍රශ්නේ අවබෝධ උත්තරේ. ඒ නිසා දෙසිතේ තුන්සනේ ප්‍රශ්නේ එනවා නම් විතරයි ප්‍රශ්නේ වැදගත්. ඒ තුන්වෙනි හතරවෙනි සැරේ එනකොට ප්‍රශ්නෙත් එක්කම උත්තර එනවා. අපි පළවෙනි සැරේටම උත්තර දෙන්න හදනවා නම් ඒක බරපතල වැරද්දක්. පළවෙනි සැරේ එන ප්‍රශ්නේ ගණන් ගන්න පුළුවන්. ඔබට ඕන නම් දෙසරේ ගන්න. තුන් සැරේ වටින්න පාර්ලිමේන්තුවේ වුණත් සාමාන්‍යයෙන් වාද විවාද එක සැරේ කරලා අයවැයට තුන් සැරයක් කියවනවා. තුන්වෙනි සැරේ කියවලා තමයි මොකද රටට බලපාන අවුරුද්දක් බලපාන ප්‍රශ්න තුන් සැරයක් කියවනවා. ඔය සංඝයාගෙත් වැඩවලදී බරපතල විනය කර්මයක් නම් තුන් සැරයක් කියවනවා. සංඝයාට කියනවා මම මේ පළවෙනි සැරේට කියවන්නේ මෙන්න විනිශ්චය. තියෙනවනම් ප්‍රශ්නයක් මතු කරා. මම මේ දෙවෙනි සැරේට කියවන්නේ මෙන්න විනිශ්චය. තියෙනවනම් ප්‍රශ්නයක් මතු කරා. තුන්වෙනි සැරේටත් කියවනවා මෙන්න විනිශ්චය. ප්‍රශ්නයක් තියෙනම් කියවන්න. හරි. තුන් සැරයක් කිව්වා ප්‍රශ්නයක් නෑ සම්මතයි. ඕනේ ප්‍රශ්නයකට දෙක තුන එන්න අරින්න එනකොට කර්මය වුණත් නිකන් මේ කෙහෙල් පිත්තක් වගේ අලකොල පිත්තක් වගේ මේ අඹරලා දාන්න පුළුවන් හැබැයි ඊට වැඩිය බලවත් ආයුධයක් අතේ තියෙනවා සමත සම්මාදිටිය තියෙනවා විපස්සනා සම්මාදිටිය තියෙනවා මේක පේනවා මේක ළමා වැඩක් නතර තියෙන්නේ බොරු නෙවෙයි ඒ මට්ටමේදී ඇත්ත ඉහළ මට්ටමට ගියාට පස්සේ ඒක නිකන් මේ කරත්තයකට අහුවිච්ච කජුලෙල්ලක් වගේ මම දන්නේ මම කීපකින් උත්තරේ මේ මේ සෑහීමකටපත් වෙනවද කියලා. ස්වාමීන් ඒක නෙවෙයි මම නෙවෙයි. අපිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එකේ සම්බන්ධය මොකද කියන්නේ? ප්‍රාර්ථනා කිරුවොත් ඒක දෙවෙනි සැරයක් ඇප්‍රීෂিয়েට් කරනවා කියලා කියන්නේ. කරපු දෙයම සමාදන් වීමක් තියෙනවා. ඒ නිසා මම බාල්දියක් හදලා ගැල්වනයිස් කරා වගේ. ඒක තියෙනවා. ඒක සම්මා දිට්ඨියෙන් කියන්නේ පළවෙනි එක කෘත්‍යය. දෙක සම්මා දිට්ඨියෙන් අනුමත අනුමත කිරීම. ඒක නොකරුවයි කියලා අර කර්මයේ සිද්ධ නොවිය යන්නේ. නමුත් දෙවෙනි සැරේ ඒකම අනුමත කරනකොට ඒ චිත්ත වීදියම නෙදුවන්නේ. ඒක ගැල්වනයිස් වෙනවා. ඒ නිසා අපිට එක පිනක් කරලා නැවත නැවත සිහිපත් කර කර හිටියොත් බහුල වෙනවා. එකම පවක් කරලා නැවත නැවත සිහිපත් කර හිටියොත් ඒක ලොකු වෙලා යනවා. ඒ නිසා අපේ පුරුද්ද තියෙන්නේ අර පව් සිහිපත් කරන එක. පුතත්ජනගේ ස්වરૂපෙම තමයි කරපු වැරදි ගැන පශ්චාත්තාප වෙන එක. ඉතින් ඒක තමයි කර්මය. ඒකම ඒක ඉල්ලගෙන කරන දෙයක්. ඉතින් නිකටල්ලේ තියාගෙන හරි ශෞත්‍ය පංචස්කන්ධේ කුණු හරිම අසුබේ. ඉතින් කොහෙද කවුද කොට ගන්නේ? මෙච්චර වටින බුද්ධෝත්පාද කාලයක් මතක නැහැ. මේ ලස්සන මනුස්සාත්ම භාවයක් හම්බුණා මතක නැහැ. මේ ක්ෂණ සම්පත්‍ය ඕන වෙලාවක ගන්න පුළුවන්. ඒක මතක නැහැ. ධර්මයේ ඉන්න සත්පුරුෂයෝ ඉන්න මොකක්වත් මතක නැහැ. කාකරීට කල්ලාගෙන ඒ මැදට පත්තර කියනවා. ඒකේ තියෙන ඉතුරු ටික. ලෝකේ ඔක්කොම තියෙන කුණු අරව පවු ටික සේරම තියෙන. නැත්නම් ටෙලිවිෂන් බලන්න. එහෙම නැත්නම් පිච්චපටි බලන්න. මේ තියෙන කුණු කන්දලේ මැදිවට ගිහිල්ලා අරවත් ඔළුවේ දාගෙන ඉන්නවා. මේ කතාව ශෝකාන්තයක්. මේක දුක්. අයියෝ. මේක ගහලමදි. ඒ කරන මෝඩකම් වලට හැබැයි ඒ ඇති වෙන්න විඳවනවා. ඒ කට්ටිය ඒ මට්ටමට විඳවනවා. මොන්නම තාලකියක් දෙවෙන්නෙකුට ඒක අඩු කරන්නත් බෑ වැඩි කරන්නත්. කරපු දේ පැත්තක නැවත නැවත අනුමෝදන් වීම හරහා. සීපත් කිරීම හරහා මේ දෝංකාරය හරහා රැව් පිළිරැව් දීම හරහා තමයි මේ ප්‍රශ්නේ යන්නේ. නිසා භාවනා කරනකොට ගොඩක් වෙලාවට ඒ පරණ මතකයෙන් එන පීඩාව පශ්චාත්තාව නොයනවම නෙවෙයි ඒක පාපයක් බව දන්නවා. පශ්චාත්තාව වීම පාපයක් බව දන්නවා. ඒකට ලැජ්ජා වෙලා පීඩිත වෙලා පැත්තකට දානවා. ඉතින් ඒකට භාවනා නොකරන අය හිතන කියනවා මේ ප්‍රශ්නේ වලින් පැනලා යනවා කියලා. කරාරිනවා හොඳයි අපි කොහොම හරි වෙලාව ගිහලා තියෙන්නේ අපි හතරට එකතු වෙන හතරilla පහනකම් බලන්න. ඒක නිසා අපි මෙතනින් මම හිතනවා සාකච්ඡාව නැවත කරනවා කියලා.